දැන් මම අදත් ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න ලෙසට. ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය පර්යංකේදී සිත බොහෝ තැම්පත් වී හුස්ම නොදැනී යන මට්ටමක් ඇති වුණා. ටික වේලාවකින් ශරීරය තුලින්ම මගේ පාලනයෙන් තොරව හුස්මක් ඇති වුණා. සමහර විට ඔක්සිජන් අඩු වී එය පිරවීමට හුස්මක් ඇති වුණා විය හැකිද? මේ අත්දැකීම නිවැරදිද? හිත තැන්පත් වී ඉන්නා විට කොන්දේ වේදනාවක් ඇතිවිය. එවිට එම වේදනාවට සිත යොමු කර මේ වේදනාව අනිත්‍යයි එය සිතුවිල්ලක් පමණයි යනුවෙන් සිහි කළෙමි. එවිට එම වේදනාව අඩු වී ගියා. මේ විදිහට බැලීම නිවැරදිද වෙනත් විදිහක් තිබෙනවාද? පර්යංකේ ඉන්නා විට සමහර විට මම ඉදිරියට පහත් වී ඇතැයි දැනේ. එවිට ඇතිවෙමින් පවතින සතියෙන් මදක් ඉවත් වී ශරීරය නැවතත් කෙලින් කරගෙන නැවතත් හුස්මට සිහිය පවත්වා ගනිමි. එය නිවැරදිද? හොඳයි. දැන් අර එක පාටම එහෙම මේ කය සකස් කරන එක එච්චරම සුදුසු නැහැ. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි සාමාන්‍යයෙන් හොඳට කය ඍජුව තියාගෙන වාඩි වෙනවා. අපි ටිකක් ඒක ටිකක් අර ටිකක් કૃතිමයි. කය හොඳට ඍජුව තියාගෙන අපි ආරම්භයේ පටන් ගන්නවා. මුලින්ම සකස් වෙනවා. ඊළඟට හැබැයි ටිකක් හොඳට භාවනාව කෙරීගෙන යනකොට කය විසින්ම ඉබේම ටිකක් කොහම සකස් වෙලා පොඩ්ඩක් පුංචි සකස් වීමක් කය විසින්ම කරගන්නවා. ඒක අර අපි මෙහිම පටන් ගත්තා වගේ ඍජු ස්වභාවයක් නෙමෙයි. ඊට වඩා පොඩ්ඩක් සංසිඳිච්ච ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. ඒකට ඉඩ දෙන්න. ඒක වළක්වන්න යන්න එපා. කය නිරන්තරයෙන්ම කය අංශක අණුවට තියාගෙන ඉන්න ඕනේ කියලා යන්න එපා. එහෙම යන්න ගියොත් මේ භවනාව වැඩෙන්නේ ඒක නෙමෙයි. අපි එහෙම පටන් ගන්නවා. පුළුවන් තරම් කය ඍජුව පටන් ගන්නවා. හැබැයි ටික ටික ඉස්සරහට යනකොට කයටම අවශ්‍ය විදිහට සකස් වෙන්න ඉඩ දෙන්න. එතකොට නිකන් එයා එන්නේ ටිකක් සෑහෙන දුරක් යන්න පුළුවන් විදිහට සෑහෙන කාලයක් පවතින්න පුළුවන් විදිහ සරල පහසු ඉරියව්වකට තමයි කය සකස් වෙන්නේ. ඒක බොහොම ලිහිල් වෙච්ච මේ ලිහිච්ච ඉරියව්වක් ඒකට ඉඩ දෙන්න. ඊළඟට අපිටම ඊට වඩා හුඟක් අපි දැන් මෙහෙම පටන් ගත්ත එක ඔන්න දැන් ටිකක් සකස් වුණා. හුඟක් සම්පූර්ණයෙන්ම නිකන් කඩාගෙන වැටෙන සත්‍යයක් තියෙනවා නම් මේ එතෙන්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. එහෙම ෂණිකව කඩන් වැටෙනවා නම් ඒකට යම් යම් හේතු තියෙන්න පුළුවන් අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි නිකං නිින්ද ගිහිල්ලා කඩන් වැටෙන්න පුළුවන් එක එක අවස්ථාවක්. නැත්තම් මේ ඔළුව සම්පූර්ණයෙන්ම ටක් ගාලා නිකන් අංශක 90ටම වගේ නැවිලා තියෙනවා නම් ඒක තව අවස්ථාවක්. ඉතින් මේ කොයි අවස්ථාවද කියලා බලලා ඊට අදාළ පිළියම් යොදන්න වෙනවා. අංශක 90ටම නිකන් ඔළුව නැවිලා තියෙනවා නම් ඒක අර මේ පසුකාලීනව දීර්ඝකාලීනව එච්චර හොඳ නැහැ මේ මෙතන මේ කායික වශයෙන් යම් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් බලන්න දැන් තමන් භාවනා කරන ලාවේදී මේ හිස සම්පූර්ණයෙන්ම අන්තක අණුවටම මෙහෙම නැවිලා නම් ඒක එච්චරම දිගටම යන්න පවත්වන්න සුදුසු ඉරියව්වක් නෙමෙයි. එතෙන්දී තමන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නනවා යම් වෙන උපක්‍රම යොදලා මේ කොහොමද කය එක්කෝ වෙනත් පැත්තකට මේ කියන්නේ හේතු වෙලා ක්‍රමන ක්‍රමයක් හරි මොකක් හරි සකස් කරගන්න වෙනවා. හැබැයි කය ක්‍රමානුකූලව පොඩ්ඩක් මදක් ඉස්සරහට ආවා කියලා ඒක එච්චරම මේ ප්‍රශ්නයක් කරගන්න එපා. හැබැයි කය සම්පූර්ණයෙන්ම වැටිලා නම් ඉස්සරහටම සම්පූර්ණයෙන්ම මේ වැටිලා නම් එතෙන්දී පොඩ්ඩක් වැටීගෙන යනවා නම් පොඩ්ඩක් අර එක පාට ෂණිකවම කෙලින් වුණොත් එහෙම ඒක කරගෙන යන කටයුත්තට බාධායි. ඒක තමන් හිමීට ඉඩ දෙන්න. කයම සකස් වෙනවා නම් කය විසින් මේ සකස් කිරීම කරගන්නවා නම් ඒකට ඉඩ දෙන්න. කය විසින් මෙහෙම සකස් වීමක් කරන්නේ නැත්නම් තමන් පොඩ්ඩක් මැදිහත් වෙලා හැබැයි අර කරගෙන යන වැඩ කටයුත්තට බාධා නොවන විදිහට හිමීත කෙලින් කරගත්තර කමන්නේ. ඊළඟට ආයි අහනවා තව මොකද මුලින්ම අහනවා මේ හුස්ම සංසිඳුණාට පස්සේ දිග හුස්මක් ගියා කියනවා. ඒකේ කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ ඒක වෙන්නත් ඉඩ හරින්න. ඒ කියන්නේ දැන් හොඳට මේක නිකන් අර padi පෙලක් නගිනවා වගේ දැන් අපි padi පෙලක් නගිනකොට padi ටිකක් නැගලා ඊළඟට නිකන් හම්බ වෙනවා නිකන් මේ තනිතලාසෝදේශයක්. අන්න ඒකදී යම් පමණක නිකන් සංසිඳීමක් ඇති වෙනවා. ආයෙ ඔන්න පඩිප් ටිකක් නගිනවා. ආයෙ ඔන්න සංසිඳීමක් ඇති වෙනවා. ඔන්න වගේ අපි ටිකක් හොඳට එකඟ හිත එකඟ කරගෙන සකස් කරගෙන යනවා. ඔන්න ඊළඟට දිග හුස්මක් ඇවිල්ලා නිකන් ආයෙ කය තැම්පත් වෙනවා. ඒ දිග හුස්මට පස්සේ එන්නේ ටිකක් තැම්පත් වෙච්ච භාවයක්, ස්වභාවයක්. ඒකට ඉඩ දෙනවා. ඔන්න ආයෙ තව ටිකක් යනවා. ඔන්න ආයෙත් තව දිග හුස්මක් යනවා. ඒකේ කිසි වරදක් නැහැ. ඒකේ කයයටම වෙන්න ඉඩ දෙන්න. මේවා එකක්වත් මේක හරිදද වැරදිද කියලා අපිට නිශ්චය කරන්න බෑ. භාවනාවේදී කරන්න මේ ලැබෙන ප්‍රතිඵලය පිළිගැනීමක්. අපිට මේ ඒ කියන්නේ මේවා වර්ග කිරීමෙන් තොරයි. සිද්ධ වෙන දේ අපේ රුචි අරුචිකම් වලින් තොරයි. ඒ වෙනුවට අපි පිළිගන්නවා. ආ මේක ආවා. ඒක තමයි දැන් දැන් තියෙන ස්වභාවය. කයේ ස්වභාවය මේකයි. දැන් කයේ ප්‍රකට වෙලා තියෙන ධාතුන් මෙච්චරයි. මට ඒකේ පාලනයක් නැහැ. ඒ හරහාමයි අපිට මේ මේකේ තියෙන අනාත්ම ස්වභාවය වැටහෙන්නේ. ඒ නිසා ඒ ලැබෙන දේවල් පිළිගන්න මේක හරිද වැරද්ද කියලා අපිට මේ වර්ග කරන්න අමාරුයි. ඊළඟට ප්‍රශ්න කොන්දේ වේදනාවක් ආවම ඒක අනිත් වේදනාවක් ආවම දැන් තමන් මූලකමටහන වශයෙන් තියාගෙන යන්නේ ආනාපාන සතිය නිසා ඒකෙදි එක පාට අපේ මූලකමටහන අමතක කළා වේදනාව මෙනෙහි කරන්න ගියොත් මුල් යුගයේදී ඒ තරම්ම සාර්ථක නැහැ මොකද අපිට තාම වේදනාව බලන්න තරම් උපේක්ෂාවක් හැදිලා නැති නිසා ඊළඟට සතිය දියුණු මදි නිසා නිසා බලන්න උත්සාහවත් වෙලා පුළුවන් නම් ඉරියව්ව මදක් සකස් කරගෙන පොඩි වෙනසක් කළා වේදනාව මගහරව ගන්න පුළුවන් නම් එතකොට මේ අර මුල් කාලයේදී මූලකමට හනට දෙන තැන රැකිලා තියෙනවා. ඒ කියන්නේ මූලකමට හන දිගටම කරගෙන යන්න පුළුවන්. අවධානය එතන තියාගෙන යන්න පුළුවන්. වේදනාවක් ආව පමණින් ඒක කැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට යන්න. අර වේදනාව අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම සාර්ථක ඒ කියන්නේ නිවැරදි ක්‍රමයක් නෙමෙයි. අපි වේදනානුපස්සනාවට ගියත් කරන්නේ මෙනෙහි කිරීමක් කියන්නේ අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීමක් නෙමෙයි බොහෝම සමීපව මධ්‍යස්තව සතිමත්ව ඌමනාවෙන් ඒ දිහා බලන් ඉඳීමක් කරන්නේ මේ මේ නිරීක්ෂණය හරහායි අනිත්‍යත්වය වැටහෙන්නේ එහෙම නැතුව අපි අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි දුකයි කියලා මේ හිතට මේ ස්වභාවය නිකන් බලෙන් කාවද්දන්න හැදිල්ලක් නෙමෙයි බලෙන් කාවද්දීම නිකන් తాවකාලිකයි. ඒ වෙනුවට අපි මේ අස්පනා අපිට ඍජුව අපිට අත්දකින්න ලැබෙන දේ අපි නිරීක්ෂණය කරනවා. බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරනවා. නැවත නැවත නිරීක්ෂණය කරනවා. එතකොට හිතටම හේතු යනවා. හිතටම හේතු ගැනෙනවා. ඒ හරහා ප්‍රඥාවක් වැඩෙනවා අභ්‍යන්තරික වශයෙන්. අන්න ඒ ප්‍රඥාවක් තමයි අපි භාවනාමය නුවණක් කියලා කියන්නේ. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි සිතුවිලි ඇතිවන නැතිවන අයුරු දැකීමෙන් සිතුවිලි වලින් තොර නිදහස් අවකාශයට ඒමට මා මෙදින උත්සාහ ගතිමි. සිතුවිලි දෙස බලා සිටියේදී ඒ ආකාරයේ නිදහස් සිතුවිලි නොමැති තත්වයට යාමට හැකිවිය. පෙර පරිදිම ඇතුලෙන් දීප්තිමත් ආලෝකයක් දිස්විය. මේ తත්වය මෙසේ ටික වේලාවක් සිටි විට මගේ අවධානය එකවරම මාගේ අතට යොමු විය. එවිට මට මගේ දෙයත් නොදැනුනි. පාදය සහ සිරුරේ අනෙක් අවයවද නැතිසේ දැනුනි. හුස්ම ගැනීම පමණක් දැනුනි. ඉන්පසු මට මෙවන් ප්‍රශ්න කිහිපයක් ඇති විය. මට මාගේ සිරුර නොදැනුන නිසා මම කොහෙද? මමත් මෙම හිස් අවකාශයමද? තව දුරටත් එම හිස් අවකාශයට හිත යොමන විට මට මගේ මව සිහි විය. මම හිස් අවකාශය නම් මගේ මවත් හිස් අවකාශයද. සැබවින් නැතිද. මෙය මෙසේ කිහිප දෙනෙකු ගැනම සිතුනි. භාවනාව නිමවීමෙන් පසු උදේ දාණයට ගොස් එනතුරු මේ සියල්ල මේ හිස් අවකාශයදයි මට දැනුනි. ප්‍රශ්නය ස්වාමී වහන්සේ මෙවැනි සිතුවිලි දිගින් දිගටම ඇති වූවොත් මෙයද අනෙකුත් සිතුවිලිසේම දැක නැතිවීමට ඉඩහළ යුතුයද නැතහොත් මේ සිතුවිලි කෙරෙහි අවධානය යොමු වීමට ඉඩහැර සිටිය යුතුයද ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා හොඳයි දැන් අපි අපි දැන් පුළුවන් තරම් හිත නිදහස්ව මේ අරමුණකින් තොරව පවත්වනකොට අපි අර හුරු වෙලා තියෙන අරමුණු සහිතව ගත කරන්න නිසා කෙලස් වලින් මේ தත්ත්වය අවුල් කරන්න බලනවා. ඉතින් එයා විවිධාකාර දේවල් අපිට කියනවා. ඔන්න මේක කළා වැඩක් නැහැ. මේ කයට දාන්න, කයේ තියෙන විවිධාකාර දේවල් නිරීක්ෂණය කරන්න. නැත්නම් හිත දිහා නැවත බලන්න, නැත්නම් උදේ වය වශයෙන් බලන්න. ඉතින් මේ වගේ নানা ප්‍රකාර දේවල් කරනවා. මේ ඔක්කොම කෙලස්. අපි තේරුම් ගත යුතුයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය ක්‍රමානුකූල සමනය වෙමින් යන මාර්ගයක්. කෙලෙක් සංසිඳුවමින් යන මාර්ගයක්. එතකොට මේ කෙලෙස් සංසිඳු වීමේ එක්තරා අවස්ථාවකට තමයි අපි මේපත් වෙන්නේ. එතෙන්දී අරමුණකින් තොරයි. අරමුණකින් තොරයි කියන්නෙම සම්පූර්ණයෙන්ම කෙලසුන්ගෙන් තොරයි. අපි මේ අරමුණකින් තොර ස්වභාවයේ තියෙන වටිනකම සෑහෙන්න හිතට සුතමේ ඥානයක් වශයෙන් හේතු ගන්නන්න ඕනේ. එහෙම අපි හේතු ගැන්වේ නැත්තම් අර තාම ඒක අත්දකින්නකොට ඒකේ තියෙන හරිම ඇල්මැරිච්ච ස්වභාවය නිසා ඒකාකාරී ස්වභාවය නිසා හිත ඒකට අප්‍රියයි. හිතට ඒක කිසි වැදගැම්මක් නැහැ. මොකද හිත පුරුදු වෙලා තියෙන්නෙම අරමුණුත් එක්ක එකක්වත් මේ හැසිරিলা ඒ අරමුණු වලින්ම වර්ණ ගැන්වීමක් තමයි හිතට සිද්ධ වෙන්නේ. අපි අරමුණක් ඇසුරු කරනවා කියන්නෙම ඒ අරමුණ අපිටම සුඛදායි අරමුණක්. අපි නැත්තම් ප්‍රියමනාප අරමුණක් නම් ඒ අරමුණේ ප්‍රියමනාප ස්වභාවය ඔන්න හිතට ලැබෙනවා. ඉතින් හිත සතුටුයි. ඉතින් අරමුණ දුක්ඛදායක අරමුණක් නම් ඒ අරමුණේ තියෙන දුක්ඛිත ස්වභාවය හිතට ලැබෙනවා. එතකොට හිත දුකයි. හිතට දුකයි. දැන් ඔය දෙකම මගහැරලා තමයි මේ යන්නේ. අතරමැද පාරක් මේ තියෙන්නේ. මෙතන සුඛ පැත්තකුත් නැහැ, දුක්ඛ පැත්තකුත් නැහැ, අරමුණකුත් නැහැ. අරමුණක් තියනවා කියන්නේම හිතට කරදරයක්. නැත්නම් හිතට කරන හිත වර්ණ ගැනීමක්. ඒකමයි අර මම මීට කලිනුත් මතක් කළා වගේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ සනිමිත්තා වික්කවේ uppajjati papaka akusala dhamma no animittaa. තස්සේව නිමිත්තස්ස පහනා තංචකෝ පාපක අකුසල ධම්මා න හොಂತಿ. මහණෙනි මේ උපදින තාක් අකුසල් පාපක අකුසල් පහළ වෙන්නේම නිමිති අසුරු කරගෙනයි. අන්නේ නිමිති වල යම් ප්‍රහාණයක් වුණා නම් අන්න එතකොට මේ පාපක අකුසල ධර්මයන් වෙන්නේ නැහැ. හටගන්නේ නැහැ. ඉතින් මේ විදිහටම කියනවා සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මනා තස්සේව ආරම්මනස්ස පහනා තස්සේව ආරම්මනස්ස පහනා තංචකෝ පාපක අකුසල ධම්මා න හොಂತಿ. ඔන්න ඒ වගේ විදිහට බුදුරජාණන් වහන්සේ සනිමිත්ත වර්ගයේ ප්‍රකාශ කරනවා මේ ආරමුණක් සහිතවමයි කෙලස් පහළ වෙන්නේ. එතකොට මේ ආරමුණකින් යම් අවස්ථාවක අපිට එන්න පුළුවන් නම් අරමුණකින් තොරව අන්නේ අවස්ථාවේදී හිත කෙලසුන්ගෙන් තොරයි. එතකොට මේ තන හොඳින්ම වටහා ගන්න ඕනේ. මේ තනේ තියෙන වටිනකම වටහා ගන්නේ නැතුව ඒක වර්ධනය කරන්න බෑ. හැබැයි මුලදී තේරෙන්නෙම නැහැ. ඒ තනේ තියෙන වටිනකම ඒකාකාරී බව නිසා ඒක තියෙන ඇල්මරිච්ච ස්වභාවය නිසා හිතට තේරෙන්නෙම නැහැ. ඒ හින්දා මේක සුතමේ ඥානයක් වශයෙන් හොඳට හිතට කාවද්ද ගන්න. එතන ස්පර්ශ කරා නම් ඒ ඒ தত্ত্বය මුලින් කාලෙදී පවත්වන්න. විනාඩි 5ක් පවත්වන්න, 10ක් පවත්වන්න, 20ක් පවත්වන්න. මේ විදිහට හිතට ඒ තැන හුරු කරලා දෙන්න. අර දැන් එතෙන්ට ගියාට පස්සේ දැන් මේ ඇවිල්ලා තියෙන හිතුවිලි. දැන් මේ මමත් හිස්, අම්මත් හිස්, යනකොටත් හිස්. ඔය ඔක්කොම අර ඒ ස්වභාවය අවුල් කරන්න ආපු දේවල් ප්‍රපංච වලට නැවතත් ඇදලා දැමීම නිසා ඒවට අහු වෙන්න එපා. ඒ කියන්නේ අපි හිතනවා කියන්නෙම ආයි කෙලෙස් වලට අහු වෙනවා. දැන් හිතීමෙන් තොරව ඊටාම සංසිඳිච්ච ස්වභාවයක් තමයි මේ ආවේ. ඒකෙන්දලා ඔන්න දැන් අපි ආයි විතර්ක කරනවා. ආයි මේ මේක මොකද්ද අරක මොකද්ද කියලා හිතනවා කියන්නෙම ආයි මේකට කෙලෙස් දාගන්නවා. ඉතින් එහෙම කරන්න එපා මේ තියෙන தත්ත්වය සාමකාමී தත්ත්වය හිතට ඉන්න ඉඩ දෙන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අවුරුදු දෙකකට වැඩි කාලයක් භාවනා වැඩිමෙහි නිරත වීමි. නිස්සරණ සේනාසනයේ පළමු අභ්‍යාසයෙන් පසු පසුගියදා පසුගිය අවුරුදු එකහමාර පමණ කාලය තුල දිනපතාම පාහේ පැය එකක් එකහමාරක් පමණ සක්මන් භාවනාවත් ආනාපාන සති පරයන්ක භාවනාවෙත් යෙදුණෙමි. සේනාසනයෙන් ලැබුණු උපදෙස් සක්මන් භාවනාවේ යෙදුණ අතර ලනුපැදුරක්ද භාවිතා කරමි. පාදවලට විඩාවක් දැනුණු විට හෝ සක්මන සෑහේයයි සිතුන විට පර්යංකයට වාඩි වෙමි. එහිදී නාසය අග සිහිය පිහිටවා හුස්ම ගැනීම හා පිටකිරීම නිරීක්ෂණය කිරීමට උත්සාහ කළද එතරම් සාර්ථක නොවිය. ඒ වෙනුවට පපුව ප්‍රදේශයේ සිදුවන වෙනස් වෙනසත් හුස්ම ඇතුළු වීම හා පිටවීම නිරීක්ෂණය කිරීම කරමි. එය සාර්ථකය. පර්යංකයට වාඩි වී මේ මොහොතේ මම මෙතන සිඳිනවා යනුවෙන් මෙනෙහි කරත්ම ඊතා කෙටි වේලාවක් තුල කය කිලිපොලා යාමක් දැනේ. නිදහස් ගතියක්ද දැනේ. ඉන් අනතුරුව ඇඟේ තනින් තන උරහිස සහ පාදවල මාංශ පේශීන් චලනය වන බව ප්‍රකට වේ. මේ తත්වය මාස කිහිපයක් තිස්සේම පවතී. නමුත් වෙනසක් දක්නට නැත. ඉදිරියට මා කළ යුත්තේ කුමක්දයි උපදෙස් ලබා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලමි. අතරම මේ පපුව ප්‍රදේශයේ කියන්නේ ටිකක් තද පැත්තකට වඩා නිකන් පපු කොහරයට වඩා පොඩ්ඩක් ඊට පහලින් අවධානය යොමු කරන එකේ වරදක් නැහැ. අර පපුවේ කියන්නේ ඉලෑට කූඩුවේම මට්ටමට ගත්තොත් සමහරවට ඉස්සරහට යද්දි කාලයක් යද්දි ඒකේ තියෙන අර තද ගතියෙම අපිට අරමුණු වෙන්න අරගෙන පොඩි පොඩි සංකීර්ණතා මතුවෙන්න පුළුවන්. ඒ හින්දා උදරයේ පිම්බීම හැකිලිම කියලා ගන්නේ සාමාන්‍යයෙන් එතෙන්දි මේ වායෝ ධාතුව තමයි සාමාන්‍යයෙන් අපිට මුලින් ප්‍රකට වෙන්න සලස්සන්නේ. ඒ කියන්නේ ගුරුවරු එහෙම නැත්නම් මේ අතර මේ කමටහන් වල තියෙන යම් පමණක يعني දිගු කාලීනව මේක කරගෙන යන්න පුළුවන් විදිහට මේ විවිධාකාර දේවල් අතරින් මේ කීපයක් තෝරගෙන තියෙන්නේ ඒවැය තියෙන යම්කිසි දීර්ඝකාලීනව මේවා වැඩුවට කිසිම හානියක් වෙන්නේ නැති ස්වභාවයක්. ඉතින් ඒ නිසා දැන් උදරයේ පිම්බීම හැකිලිම එහෙම නැත්නම් මේ ආනාපාන සතිය මේවැය තියෙන්නේ බොහොම ස්වාභාවික ගමනක්. ස්වාභාවික සිද්ධ වෙන ක්‍රියාවලියක්. අපි ඒකට අවධානය යොමු කිරීමක් කරන්නේ. පපුවේ උනත් කමන්නේ පොඩ්ඩක් ඕනනම් ටිකක් පහලට වෙන්න මේ අවධානය පවත්වන්න. කියන්නේ ඍජුව මේ ඉලට කූඩුවේ මේ උඩ කොටසට නැතුව බඩටත් නෙමෙයි බඩටත් දැන් මෙතන බඩට දාන්න පුළුවන් නම් ඒ කියන්නේ උදරයට අවධානය යොමු කරන්න පුළුවන් ඒ කිසිම වරදක් නැහැ. ඊට පොඩ්ඩක් උඩින් ගත්තටත් වරදක් නැහැ. Tamante ඒ හරියනම් ප්‍රකට. ඊළඟට මෙතන කියනවා මේ ඇඟේ මොකද්ද වුණ කතාවක්? ඔව්. ඇඟේ තනින් තන මාංශ පේශීන් චලනය වෙනවා. ඔව්. කිලිපොලා යනවා. ඔව්. ඒකෙත් වරදක් නැහැ. බලන්න ඒ කියන්නේ අපි දැන් මේ උදරයේ පිම්බීම හැකිලිම හරහා යද්දිත් හිත හොඳට සංසිඳෙනවා. අපි මුලින් ඔන්න පිම්බීමක් පාසා අපේ අවධානය පවත්වනවා. ඊළඟට හැකිලීමක් පාසා අවධානය පවත්වනවා. ඊළඟට පිම්බීමේ මුල ස්වභාවය කොහොමද මේක ඉතා ස්වභාවිකව සියුම්ම පටන් ගන්නෙ කොහොමද ඔන්න සියුම්ම දැනෙන්න පටන් ගන්නවා ඊළඟට මේක ටික ටික ටික වර්ධනය වෙගෙන යනවා ඊළඟට ඔන්න ටික ටික අඩු වෙගෙන යනවා ඔන්න පිම්බීම අවසానයි තාම හැකිලිම පටන් ගත්තේ නැහැ ඔන්න නිකන් හිස් ස්වභාවයක් තියෙනවා අන්න ඒකත් අල්ල ගන්නවා ඊට හැකිලීම පටන් ගන්නවා. ඔන්න ඒක ඒකේ ඒ පටන් ගැනීම තේරුම් ගන්නවා. ඔන්න මැද ප්‍රදේශයේ තේරුම් ගන්නවා. ඔන්න අග ප්‍රදේශයේ තේරුම් ගන්නවා. ඔන්න හැකිලීම අවසానයි. ඊළඟට ඔන්න නැවත තාම පිම්බීම පටන් ගත්තේ නැහැ. නිකන් හිස් ස්වභාවයක් තියෙනවා. ඉතින් මේකත් අල්ල ගන්න. ඉතින් මේ විදිහට මේ එකක් ගානේ ඉන්න ඕනේ. ඉන්නකොට තමයි මේකෙනුත් අර ආනාපාන සතියේ වෙන සිද්ධියම මෙතනත් වෙනවා. සෑහෙන්න මේක සංසිඳෙන්න ගන්නවා. දැන් මේ සිද්ධ වෙන්නේ මේ පිම්බීමක්ද හැකිලීමක්ද කියන එක අපින් ගිලිහිලා ගිහිල්ලා අන්තිමට න්යා ඉතර වෙන්නේ නිකන් තදගති තදගතික ස්වභාවයක්. නිකන් චලනයක්, කම්පන ස්වභාවයක්. එහෙම නැත්නම් ඇතම් කෙනෙකුට මේක කෑලි කෑලි වලට කැඩිලා යන ස්වභාවයක්. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අර එතනින් එතනින් හොඳ එකඟ බවක් ආවට පස්සේ තමයි අපි සාමාන්‍යයෙන් කය පුරා අර විදිහට නිරීක්ෂණය කරන්න යෙදෙන්න ඕන. ඊට කලින්ම මේක ආවද කියන එක තමයි පොඩ්ඩක් දැනගන්න තියෙන්නේ. කාගේද ප්‍රශ්නේ මේ ස්වාමීන් වහන්සේ මේ එච්චර වෙලා යන්නේ නැහැ. මේ දැන් පරියන්කට වාල්ල මම මෙතන දැන් ඉන්නවා කියන ඉඳිනවා කියන අදහස මම මෙනෙහි කරනකොටම තමයි ඔක සිද්ධ වෙන්නේ. ඔව් ඒ කියන්නේ ඒකේ ප්‍රවර්ධන නැහැ. ඒ කියන්නේ දැන් අපි මුල් කාලේ තමයි සෑහෙන වෙලාවක් යන්නේ ඔක සංසිඳෙන්න. හැබැයි පස්සේ පස්සේ පස්සේ මේක විනාඩි කීපකින් සංසිඳෙනවා. ඒකේ වරදක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මහත්තයාට මේ මේක ඒ විදිහට සංසිඳුණාට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලාද ඒකද? එහෙම. ඔව්. සංසිඳන කියන්නේ දැන් මේ ඇඟ කිලිපලා ගියා ඊට පස්සේ අර තනින් තන චලන තේරෙනවා. ඔව්. එතකොට ඒවා දැන් ඒ කියන්නේ හොඳට හිතෙන් ගඟ වෙලා තියෙනවා නම් දැන් කොච්චර කාලයක් විතර දැන් මේ දේ කරනවද? අවුරුද්ද මාස ගානක්. දැන් මේ ඔය ඔය මට්ටමට ඇවිල්ලා මාස දෙකක් තුනක් එතනම තමයි තාම. හරි. ඒ කියන්නේ දැනට ඒ කියන්නේ වාඩුණාට පස්සේ පිම්බීමක් හැකිලීමක් වශයෙන් වෙන් කළ හඳුන ගන්න පුළුවන්. වෙලාවක් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ දැන්? සාමාන්‍යයෙන් සැරයක් දෙසරයක් තමයි ඒක වැටෙන්නේ. එතකොටම අර චලනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් මේ කැඩෙනවා. කැඩෙනවා කියන්නේ මොකද්ද කරන්නේ? භාවනාව වෙනස් වෙනවා. ඔව්. අරව බලන්නත් ගියාද? බලන්න ගියා කියන්නේ ඉතින් මේ වැටෙනෝනේ. ඔව් ඒක තමයි. ඒවා ඒවට එතකොට අවධානය යොමු කළාද? ගොඩක් අවධානයක් යොමු කළේ නැහැ. හා. අ හැබැයි වරදකුත් නැහැ. පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න මොකද අන්තිමට ඒ කියන්නේ හිතේ එකඟභාවයක් හදාගෙන ඔතෙන්ට තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ පිම්බිම හැකිලිම හරහා හොඳ එකඟභාවයක් හදාගෙන ඊළඟ ඇත්තටම මේ මේක ඇවිල්ලා අර වගේම අරමුණක්. ඒ කියන්නේ අර වගේම චංචල අරමුණක් එතන හරහාම අපි අපේ අවධානය දියුණු කරගන්නවා. ඒ දියුණු කරගත්ත අවධානය තවත් ඒ බඳු විස්තර තියෙන තවත් තැනක් නිරීක්ෂණය කරා කියන එක කිසි වරදක් නැහැ. මොකද අපේ විපස්සනාවේදී අපේ අරමුණ වෙනස් වීම ස්වාභාවිකයි. ඒක අපි පිළිගන්න ඕනේ. එහෙම නැතුව අරමුණ ස්ථිරව පවත්වනවා කියන එක තමයි සමත උපක්‍රමය කියන්නේ. අපි අරමුණක් අරගන්නවා. ඒ අරමුණ ස්ථිරව තියෙනවා කියලා ස්ථිර සංඥාවක් හදාගෙන ඒකෙම ඒකෙම නැවත නැවත සිත නංවනවා. අන්න සමතයක්. දැන් මෙතන වෙන්නේ එහෙම නෙමෙයි. අපේ සතිය අඛණ්ඩව තියෙනවා. සතිය අඛණ්ඩව දෙන හැබැයි අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි බලබලා ඉන්න එක අරමුණක් වුණත් ඒ අරමුණත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. පරිණාමයටපත් වෙනවා. එහෙම නැත්නම් අපි බලබලා ඉන්න අරමුණ ඔන්න තියෙනවා. ඊට පස්සේ අපි ඒ අරමුණ අතහරිනවා වෙන අරමුණක් නිරීක්ෂණය කරනවා. ඊළඟට ඒ අරමුණ අතහරිනවා තව අරමුණක් නිරීක්ෂණය කරනවා. ඉතින් අරමුණ වෙනස් වෙනවා කියලා කිසි ගැටලුවක් නැහැ. මොකද එක දිගට යන අඛණ්ඩ සතියක් තියෙනවා. එතන අරමුණ වෙනස් වෙනවා කියන කතාවක් ඔබ කියන්නේ දැන් මහත්තයා මෙතන උදරයේ පිම්ම හැකිලිම බල බල හිටියා. මෙතනින් ඔන්න සියුම් වුණා. ඊළාට ඔන්න අතේ තියෙන කම්පන ස්වභාවය මොන හරි නලියන ස්වභාවයක් බලනවා. ඒකත් වෙනස් වුණා. ඔන්න වෙන තැනක තියෙන එකක් බලනවා. ඒකත් වෙනස් වුණා. ඒක තමයි කරන්න තියෙන්නේ. මොකද ඒකම තමයි මේ විපස්සනාවේ ක්‍රමය. නිරන්තරයෙන් අරමුණ වෙනස් වෙද්දී අපි සතිමත් වූ උපේක්ෂාවෙන් හොඳ එකඟව එකඟ වෙච්ච හිතකින් ඒ වෙනස් වීම නිරීක්ෂණය කරනවා. සමතේට වඩා හාත්පසින්ම වෙනස්. ඔව්. කොච්චර කාලයක් ගියත් ඒක එහෙම එහෙමම යන්න ඕනේ. මේ මේ විදිහට මේ කයේ තියෙන විවිධාකාර දේවල් වෙනස් වීම දැකලා දැකලාමයි හිත ඒවැයෙන් අයින් වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කායේ කායानुපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේ. දැන් වෙලා තියෙන්නේ අපි දැන් හිතන්න අපිට සාමාන්‍යයෙන් අපි තරුණ කාලෙදී අපි හිතන්නේ මේ කය කියන්නේ මම. මේ කය කියන්නේ මගේ. ඉතින් මට ඕන විදිහට මම මේක හසුරවනවා. ඊට දැන් දැන් මොකද්ද අපි කරන්නේ? දැන් කරනවා මේ කය බලනෝ නිකන් මේ උපකරණයක් වශයෙන්. නැත්තම් මේ අනුන්ගේ දෙයක් වශයෙන්. දැන් කයෙන් අපේ කයෙන් අපි කය කියන එක කයෙන් නිකන් බැහැර වෙලා වගේ මගේ කරගන්න නැතුව මම කරගන්න නැතුව හුදු කයක් වශයෙන් ඔන්න දැන් බලනවා. සම්පූර්ණ වෙනස් දෘෂ්ටි කෝණයකට අපි යන්නේ දැන්. දැන් ඕක කාලයක් තිස්සෙම වුණොත් විතරයි ඒ ඒක හොඳට තේරෙන්න ගන්නෙ. දැන් හරි ලස්සන උපමාවකින් ඔය ධාතු මනසිකාරණයේදී බුදුරජාණන් වහන්සේ කියනවා හිතන්න කියනවා දැන් මේ ගෝඝාතකෙක් මේ ගවයෙන් මරන මිනිස්සෙක් ගිහිල්ලා ගවයෙක්ව මරනවා. මරලා ඉවරලා කෑලි කපලා ඉවරලා හතරමං හන්දියක තියාගෙන විකුණනවා. දැන් හතරමං හන්දියක යා කෑලි විකුණනකොට එයාට තියෙන මස් කියන සංඥාව. දැන් ඔන්න අපේ වර්තමාන කාලේ නම් ඔන්න මස් කිලෝ එකයි කියනවා. ඉතින් අනිත් මිනිස්සු ඇවිල්ලා ඉල්ලන්නේත් මස් කිලෝ එකක්. ඉතින් මස් කිලෝ එකක් දෙනවා. මස් කිලෝ දෙකක් කියනවා. මස් කිලෝ දෙකක් දෙනවා. ඉතින් මේ මස් සංඥාව තියෙන්නේ. දැන් එතකොට අර ගවයෙක් කියන සංඥාවකෝ. ඒක නැහැ. අන්නේ වගේ දැන් අපි මේ මෙතෙක් කාලයක් අපිට තිබුණේ දැන් අර අර ගෝඝාතකයට වෙච්ච හිතේ විපරිණාමය බලන්න. මුලින් හිටියා ගවයෙක්, ඒ සතා මැරුණා. දැන් තියෙන්නේ මස් මස් විතරයි. දැන් ඒ සත්ත්ව සංඥාව වෙනුවට දැන් මස් මස්ස කියලා සංඥාවක් ඇවිල්ලා තියෙනවා. සම්පූර්ණයෙන්ම දැන් හිතේ යාගේ තියෙන එච්චරයි. අරක සම්පූර්ණයෙන්ම ගිහිල්ලා. ඒ වගේ දැන් අපිට මුලින් තියෙන මම කියලා සංඥාවක්. මුලින් තියෙන සත්වයක පුජ්‍යලයක මමෙක් කියලා සංඥාවක් අපිට තියෙන්නේ. ඊළඟට මේ කය නිරන්තරයෙන් අපි දැන් ඒ වෙනුවට අපි ඔච්චර දැන් මේ බුදුරජාණන් වහන්සේගේ අපි ඒ න්‍යාය දන්නේ නැහැ කියලා හිතන්න. අපි දැන් මේක නිරීක්ෂණය කරනවා. කයේ සිද්ධ වෙන දේවල් බොහොම මධ්‍යස්ථ සිතින් සතියෙන් බල බලා යනවා. එතකොට මේ අන්තිමට කයක් තියෙනවා. මම නෙමෙයි මේ මේ කයක්. මේ මේ හේතුන් නිසා හටගන්නවා. මේක මේ ආහාරය නිසා මේක රඳා පවතිනවා. ඊළඟට වටේ පිටේ තියෙන මේ තේජෝ ධාතුව නිසා මේක රඳා පවතිනවා. ඊළඟට අපේ කර්මය නිසා මේක වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට මේ විවිධාකාර හේතුන් නිසා පවතින ඔන්න කයක් මේ තියෙන. ඒක මේ මම නෙමෙයි. ඉතින් මේ ඒ ඒ සංඥාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. මමෙක් කියලා හඳුනාගත්ත මම කියලා හඳුනාගත්ත පුද්ගලයෙක් කියලා හඳුනගත්ත කය වෙනුවට මම වෙනුවට ඔන්න සම්පූර්ණයෙන්ම මේ තියෙනවා මේ තද ගති ටිකක් තියෙනවා නලියන ගති ටිකක් තියෙනවා සැද වෙන ගති ටිකක් තියෙනවා බුරුල් වෙන ගති ටිකක් තියෙනවා දඟලන ගති ටිකක් තියෙනවා මේ ධාතු ලක්ෂණ ටිකක් තියෙනවා ඔච්චරයි තියෙන්නේ. ඔය ඔතෙන්ට අපේ හිතපත් වෙන්නකම් මේ කරන්න ඕනේ. ඉතින් කෙනෙක්ගේ කායානුපස්සනාව හරහා ඔක හොඳට දිනු වෙලා ඒ ඒ මමායනය මමත්වය ක්‍රමානුකූලව අඩු වෙනවා. අර අරමුණ අරමුණක් එක්ක බැඳිලා ගැලිලා උපාදාන කරගෙන හිටිය ස්වභාවය ක්‍රමානුකූලව අඩු වෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කරන කායේ කායනුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති. අන්න හිතේ නිකන් විරංජනේ වීමක්. ඒක දැකලා දැකලා දැකලා දැකලා මේ ඇත්ත ඇති සැටියෙන් දැකලා දැකලා අන්න විරංජනේ වෙනවා. අන්න නිකන් හේදිලා ගියා වගේ නිකන් ඇල්මරුණා වගේ. අන්න කය ගැන අර ඉස්සර තරම් ලොකු මමායනයකින් ග්‍රහණය කර ගැනීමකින් ඊළඟට බලන්නේ නැහැ. ඒක තමයි මේ කරන්නේ. මේක ඊළඟට මේ කායේ කානුපස්සේ විහෙරති. විහෙරති කියලා කියන්නේම වාසය කරනවා. නැතු මේ එක පොහොත් දවසක් දෙකක් කිරීමක් නෙමෙයි මේ. කාලයක් තිස්සේ කරන්න ඕනේ. අවුරුදු ගාණක් කරන්න ඕනේ ඉතින්. ඒ කිරීම හරහායි මොකද අපි තුල තියෙන මමත්වය, ඒ මෝහය හරහා ඒ අප මමත්වයේ සෑහෙන ඝන බාලයි. සෑහෙන ප්‍රබලයි. ඒක කැඩෙනකන් ඉතින් මේක කරන්න ඕනේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම මුලින් හිඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. ඒ අතර පිම්බීම හැකිලිම දුටුවෙමි. ඒ ක්‍රියාවලින් දෙකෙහි වෙනස හඳුනා ගතිමි. මෙසේ විනාඩි 15ක් පමණ බලාගෙන සිටින විට පිම්බීම වරක දිගට කොටටද දැනුනි. හැකිලීමද එසේම දැනුනි. තව දුරටත් බලාගෙන සිටීමේදී හෙමින් හෙමින් සියුම් වන්නට විය. කමටහන සියුම් වන්නට විය. ඊළඟ එක පාරටම වගේ නොපෙනී ගියා. ඒ දෙස පය භාගයටත් වඩා බලාගෙන සිටියෙමි. සිතුවිලිත් නැත. කමටහනත් නොපෙනේ. මේ తත්වයේ ඉදිරියට පවත්වාගෙන යාමට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතන අතර ඉක්මනින්ම නිවන් අවබෝධ වේවායි පතමි. පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? ඔව් පොඩ්ඩක් නෑ. දැන් මේ අරමුණ සම්පූර්ණයෙන්ම ගිලිලා යන ස්වභාවය දැන් කාලයක් තිස්සේ අත්දකින්නවද? ඔව් ටික කලක ඉඳලා අත්දකින්නවා සාමි. ඒ කියන්නේ හොඳට උදරයේ පිම්මය කිලිම නිරීක්ෂණය කර කර ඉන්නවා මුලමැද අග හොඳට බලනවා. ඊළාට සියුම් වේගන යනවා. සියුම් හෙමින් හෙමින් සියුම් වේගන යනවා. ඔව්. එක දවසක් හම්බෙන්න නිකන් පැන්නා වාගේ එකපාරටම දැරු <laughs> ඊට පස්සේ නෑ. ඒ කියන්නේ කොහෙටද පැන්නේ? <laughs> ඔයාට නෑ මේ <laughs> ඉතින් අරමුණ නැති වෙලා ගියා. නොපෙනී ගියා. හොඳයි. ඊට පස්සේ නැවත ඒක මතුණාද ටික වෙලාවක් යනකොට නැත්තම් නෑ. නෑ බලාගෙන හිටියා සෑහෙන වෙලාවක් සිතවිලිත් ආවේ නෑ. හොඳයි. මම උත්සාහයක යෙදුණා ඒ තැන ඉන්න. ඒ කියන්නේ එතනම අවධානයෙන් ඉන්න උත්සාහ කළා. හොඳයි. එතකොට මීට කලින් කයේ වෙන වෙන තැන් එහෙම නිරීක්ෂණය කළා නැද්ද මේ පිම්බීම හැකිලිම හැර? නෑ ස්වාමීනි. මකකමද කළා නෑ. අවුරුදු කීයක් විතර භාවනා කරනවද? අවුරුදු දෙකක් තුනක් විතරකින්. දෙතුන. ගෙදරත් හැමදාම කරනවද? ගෙදරත් කරනවා. කරනවා. ගොඩාක් නෙමෙයි ටිකක්. පැයක් දෙකක්. පැයක් වගේ කරනවා. සමහර එක විදියටම හැමදාම පැයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ලැබෙන ලැබෙන අවකාශ ලැබෙන වෙලාවට මම කොහොම හරි උත්සාහ කරනවා යෙදෙන්න. එතකොට සක්මන් භාවනාවදී කොහොමද අත්දකින්නේ? මම සක්මන් භාවනාවට ගොඩක් කැමතියි ස්වාමීන් වහන්සේ. ඔව්. මීතිරිගල වනයේට මම ආවෙත් සක්මන් භාවනාව ගැන තිබුණු හින්දාමයි. මුල ඉඳලම මට සක්මන් භාවනාව හොඳට කරන්න පුළුවන්. ඒ ඉස්සෙල්ලා වුණත් පැයක් විතර ඇවිදින්න පුළුවන්. දැන් නම් දණසේ පොඩි වේදනාවක් තියෙන හින්දා චුට්ටක් එමෙ වෙනවා. ඔව්. ඒ වුණාට මේ එහෙම ඇවිදගෙන ඇවිදගෙන යනකොට ඉබේටම යැවෙනවා මම මෙනෙහි කරන්නේ නැහැ මොනවත්. හොඳයි. නිකම්ම මට මනසට දැනෙනවා අර পায় තියෙනකොට දැනෙන දැඩි ගතිය, පතුලේ යටිපතුලේ සිනිඳු ගතිය, ඒවා සේරම මේ ඒ ස්වාභාවික ලක්ෂණ හිතට නිකන් දැනෙනවා. හොඳයි. ඒ ඒ ඒ දැනෙනකොට වෙනස් සිතුවිලි එන්නේ නැද්ද? එනවා සමහර වෙලාවට. ඔව්. සමහර ලොකු බාධාවක් නැද්ද? නැහැ. සතියට බාධාවක් නැහැ. හැබැයි වරින් වර සිතවිල්ලක් එනවා යනවා එහෙම වෙනවා. හොඳයි. එතකොට දැන් අරමුණත් එක්ක නිකම් වෙහෙස වෙලා අරමුණට දාන්න උවමනාවක් නැහැ. බොහොම يعني එකඟව හිත පවතිනවා අරමුණත් එක්ක. ඒ ස්වාමීන්. හොඳයි. එතකොට දැන් මේ දැන් අර අරමුණ ඉඳගෙන කරද්දී පිම්බීම හැකිනීම බල බල හිටියා ක්‍රමානුකූලව මේක ගෙවිලා ගියා ඊට පස්සේ අර හිත පැන්න කිව්වේ ඒ පැන්න ගතිය කොච්චර විතර පවත්වන්න පුළුවන්ද ඒ නිස්කලංක ගතිය මම අද මේ දැන් හතර වෙනකම් කරපු භාවනාවේදී පැය භාගයක් විතර රඳවාගෙන හිටියා. රඳවගෙන හිටියා. ඒකෙන් ඕන වෙලාවක මිදෙන්න පුළුවන්ද? ඕනේ නම් ඕනේ නම් ටක් ගාලකින් අයින් වෙන්න පුළුවන්ද? ඒ වෙලාවේදී නම් මට 4යි 10යි විතර වෙලා තිබුණා. මට තව දුරටත් වගේ කැබැත්තක් දැනුණා. ඔව් හරි. මං අහන්නේ දැන් මේක අතරේ ඉන්න වෙලාවෙත් Tamanට උමනා නම් ටක් ගාලා එළියට එන්න පුළුවන්ද? ගැටලුවක් නැද්ද? පුළුවන්. පුළුවන්. හොඳයි. එතකොට මුකුත් ඒ කියන්නේ කායික වශයෙන් නිකන් ඉස්සරහට වැටිල්ලක් එහෙම මොකක් ප්‍රශ්න මොකුත් නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ මට දැන් හුඟක් කාලෙක ඉඳන්ම මේ අර භාවනා කරනකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා ගොඩාක් බෙල්ල පහළටම නැමෙනවා. ආ. පහළටම නැමුණාම මම මුල දවස්වලදී කෙලින් කරා අර උපදෙස් ලැබුණානේ ස්වාමීන් වහන්සේලාගෙන් ඊට පස්සේ මම උත්සාහයක් කළා කෙලින් කරන්නේ නැතුව ඉන්න ඒවට ඉබේම වාගේ සමහර වෙලාවට දිගෑරෙනවා. හොඳයි. එතකොට ඒ කියන්නේ එහෙම හොඳට නිකන් කයට මේක කරන්න දීලා අරමුණත් එක්ක ඔහොම යනකොට නින්දට යාමක්ද උනේ ඔය උනේ? නෑ. මට මුල දවස්වල නම් නින්දට යනවා මේ එක දවසක් ප්‍රශ්නයක් අහපුවාම ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා නින්ද යන හැටි බලාගෙන ඉන්න කියලා. ඔව්. නින්ද යන වාගේ අවස්ථාවට පැවුනහම නින්ද යන හැටි බලාගෙන ඉන්න. මම ඒක කරා. දැන් මට එහෙම නින්ද යන්නේ නැහැ. දැන් මෙතන හොඳට අරමුණ සියුම් වුණා, සියුම් වුණා, සෑහෙන්න සියුම් වුණා. ඒ සියුම් භවයේදීත් නින්ද ගියේ නැද්ද? නැහැ. ගින්න ගියේ නැහැ. ඊට ඔන්න අරමුණ සම්පූර්ණයෙන්ම ගිලිහුණා කියලා හිතන්න. ඒ ගිලිහුණාට පස්සෙත් මේ නිින්දක් නෙමෙයි කියලා විශ්වාසයිද? හොඳයි. හොඳට අවදිමත් බවක් තියෙනවද? අවදිමත් බවක් අවදිමත් බවක් තියෙනවා. හොඳයි. ඒකෙන් නැගිටින්න පුළුවන් සතියෙම. හොඳයි. ඊළඟට මේකෙන් දැන් එළියට ආවට පස්සේ නිකන් දැනෙන්නේ හින මේ ලොකුවට නිකන් සතුටක් ප්‍රීතියක් එහෙම ස්වභාවයක්ද මොකද දැනෙන්නේ ආවට පස්සේ මම නැගිටලා ටික නැගිටින්නත් ඉස්සෙල්ලා ඇහැරලා තව ටිකක් වෙලා ඇස්සරකට වාඩි වෙලා එහෙමම හිටියා. ඉඳලා මේ සක්මනට ගියා. සක්මනට යන්න ඕන අර ස්වාමීන් වහන්සේ කියලා දෙන ඒ සතිය කඩා ගන්නෙම නැතුව යන්න කියලා ඒ ඒ විදියටම පොඩ්ඩක් වෙලා සක්මන් කළා. මට ඒ පරයන්ක භාවනාවේදී තිබිච්ච සතියම අර සක්මන් භාවනාවටත් යා වුණා වගේ දැනුණා. මට ඒ වෙලාවෙ ඉතින් පොඩි සතුටක් දැනුණා. ඔව්. නෑ අර අර පරයන්කේ ඉන්නකොට කමන්න මේ විදිහටම යන්න. දැන් කිසිම මේ කියන්නේ මේකට දැන් සූදානමින් යන්න. හිත දැන් හිතට දැන් ටික ටික අරමුණෙන් තොරව ඉන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මේකෙන්ම මේකම තව ටිකක් කොහොම බලනවා. ඊළඟට ක්‍රමානුකූලව හිතට එහෙම්ම මේ අරමුණ නිකන් බොද වෙලා වගේ යනවා. ඊළඟට අරමුණකින් තොර තත්වයකට යනවා. ඒ ඒ තත්ත්වේ බොහොම සැහැල්ලුවෙන් ඉන්න. ඒකට කිසිම බය වෙන්න බය වීමක් වෙන්න එපා. ඒ ඒ தත්ත්වෙ සැහැල්ලුවෙන් ඉන්න පැය භාගයක් දැන් ඉන්න පුළුවන් නිසා බලන්න තා පොඩ්ඩක් වැඩි කරලා බලන්න. කිසි වරදක් නැහැ. දැන් අර ලොකු ගැඹුරක නොගියට වරදක් නැහැ. හැබැයි හොඳම සතිමත් බවක් තියෙන්න අවදිමත් බවක් අත්‍යවශ්‍යයි. අවදියෙන් තමයි එතන ඉන්න ඕනේ. පිවිදීමෙන්ම තමයි ඉන්නේ මේ නිදිමත ගතියක් නැහැ. හොඳයි. ඊට පස්සේ දැන් මෙතන ඉඳද්දී ඕන්නම් වෙන අරමුණු ආවොත් ඒ අරමුණු වලට හිත නොදා මෙතනම ඉන්න. මෙතන මොකක්වත් ඇතුළත කතාවට මේ ඉඩ දෙන්න යන්න එපා, වෙන අරමුණකට දාන්න යන්න එපා. මෙතන මේ සම්බන්ධයෙන් විවිධ දේවල් හිතන්න යන්න එපා. මේ මෙතන නිකන් ඉඳීමක් විතරයි තියෙන්නේ. ඔතන. ඕක ටිකක් බහුලීකృత කරන්න තියෙනවා. මම හිතුවේ අර ස්වාමීන් වහන්සේ කියන හැපෙන තැන් බලන්න කියලා හැම දවසක් කියන්නේ ඒ වගේ දෙයක්. නෑ ඒක තමයි. ඒ කියන්නේ කෙනෙකුට මේ කියන්නේ මේක හරහාම සෑහෙන කාලයක් එදෙද්දි එදෙද්දි හිත ක්‍රමානුකූලව එතෙන්ට එනවා. කෙනෙකුට මේක සෑහෙන්න කරකවන්න ඕනේ. මේක බලන්න ඕනේ. නැත්නම් වේදනාවට දාන්න ඕනේ. මේක යෙදෙන්න ඕනේ. ඒ එක එක නාම මත වෙනස් වෙනවා. හරි. ඒක නැතුව ඒ කියන්නේ අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ හැමෝටම ඔන්න අවුරුද්දක් මේ කායනුපසනාව කරන්න. ඊළඟ තව අවුරුද්දක් වේදනානුපසනාව කරන්න. තව අවුරුද්දක් චිත්තානුපසනාව කරන්න. ඊට පස්සේ අන්න අතෙන්ට යනවා. එහෙම කියලා නියමයක් දාන්න බෑ. ඔව්. හොඳයි මෙතනට ඇවිල්ලා තියෙන එකේ කිසි වරදක් නැහැ. ඒ අත්දකින්න මට්ටම වරදක් නැහැ. මේ මට්ටම දැන් සැහැල්ලුවෙන් පවත්වන්න. ඊළඟ මේ සක්මනේදිත් දැන් අර කරන විදිහ හොඳයි. බලෙන් අරමුණට දාන්න යන්න එපා. යන විදිහට යන්න දෙන්න. නැහැ. කිසහැල්ලුවෙන්මයි නිකම්ම යනවා. දැන් අගට ගියම අවසානයේට ගියාම මම ඉස්සෙල්ලා මේ තිට්ටාමි කියලා හිටගෙන ඉන්න ඉරියව සිහි කරලා ඊට පස්සේ හැරෙන කොටත් හැරෙන බව දැනෙනවා. මේ වම දකුණ කියලා දී කරන්නේ නැහැ. හැරෙනකොටම දැනෙනවා මට හැරෙන බව. ඊළඟට ඊට ඊට ගත්තාමත් හිට ගන්න බව දැනෙනවා මිසක් මං හිට ගන්නවා කියලා මෙනෙහි කරන්නේ නැහැ. ආපහු යනකොට යන බව දැනගෙන යනවා. දැනගෙන යනවා. ස්වාමීන් වහන්සේ එතකොට දැන් එහෙම ඉබේම රොබෝ කෙනෙක් වාගේ ඇවිදගෙන යන නිසා එතන නවතින එක නැවැත්වුවට කමක් නැද්ද නිකම්ම හැරුණට? කමක් නැහැ. ඒ කියන්නේ දැන් වෙහසක් ගන්න අවශ්‍ය නැහැ. ඔව්. ඒ කියන්නේ නවතිලා ඉන්න ඕනේ නැහැ. එහෙම හැරෙන්න දෙන්න දැන්. මේක ඒක නිකන් රටාවට ගිය විදිහට මේ පොඩ්ඩක් ඉතින් වේගය අඩාල වෙයි. ආපහු එන්න. හෙමින් තමයි ගමන මේ හුඟක් හෙමින් වෙනවා. කමක් නැහැ. කමන්නේ ඊළඟට දැන් අනිත් වැඩ කටයුතු කරද්දිත් බලන්න හිත පුළුවන් තරම් සංසිඳිච්ච ස්වභාවයෙන් කරන්න. හිතෙන් කලබලකාරී ස්වභාවයකින් නෙමෙයි හිත ටිකන් හිස්ස තියාගෙන. කියන්නේ හිතේ ලොකුවට අරමුණු බහුල නැහැ. ඒ කරන වැඩේ ගැන අවධානයෙන් ඕනනම් පොඩ්ඩක් ඉතින් ඒ ගැන අවධානය තියාගන්න. හිතට වෙහෙසක් නොවන විදිහට හිත පවත්වන්න. හිත හිත හිස්ස පවත්වන්න පුළුවන් නම් ඒ තරමට වටිනවා. අනිත් කටයුතු වලදීත්. ඒ මේ දැන් අත්දකින ඒ කියන්නේ පරයන්කේ අත්දකින දෙයට අනිත් දේවල් වලින් දැන් අනුග්‍රහ කරන්න ඕනේ. සක්මනේදිත් අරමුණට දාන්න යන්නේ නැතුව නිකන් අර මේ සාමාන්‍ය ස්වාභාවික විදිහට හිතට හැතරෙන්න දෙන්න. ඒකෙත් සැල්වෙන් යන්න. ඊළඟට අනිත් කටයුතු කරනකොටත් අනවශ්‍ය විදිහට නිකන් හිතට ආතතියක් පීඩනයක් ගන්න නැතුව හිතටම දැන් නිකන් සැහැල්ලුවෙන් ඉන්න ඉඩ දෙන්න. ඒ සමයෙන් මට ගෙදර ඉන්නකොටත් දැන් ඉඳ ළඟට ගියත් යනකොටත් සක්මණ මතක් වෙනවා. හොඳයි හොඳයි. ඒ යනකොටත් මේ ඒ සිහිපත් කරමින්මයි මට යැවෙන්නේ. ඔව්. ඒක කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එහෙම. ඔව්. ඒ කියන්නේ කොහෙදීවත් ඒ කියන්නේ අපි අපි දැන් මේ සක්මනක් කියලා කරන එක, සක්මන් භාවනාවක් කියලා කරන එක, ඉඳගෙන කරන භාවනාවක් කියලා කරන එක මෙතෙන්ට විතරක් සීමා වෙනවා නම් ඒක තාම මදි. ඒ කියන්නේ. අනිවාර්යයෙන්ම මේ කරන දේ අපේ මුළු ජීවිතේ පුරාම පැතිරෙන්න ඕන. එතකොටයි භාවනාවක් වෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි අවදි වෙච්ච මොහොතේ ඉඳන් නින්දට නින්දට යන මොහොත දක්වාම භාවනාවක් වෙන්න ඕනේ. එතකොට අපි තාම තියන්නේ අර කරන භාවනාවනේ. ඊට පස්සේ නන්න කෙරෙන භාවනාවක් බවට පත් වෙනවා. අවදි වෙච්ච මොහොතේ ඉඳන් නින්දට යන මොහොත දක්වාම එක්ක හිත දිහා බලාගෙන නැත්නම් කය දිහා බලාගෙන නැත්නම් වේදනාවක් දිහා බලාගෙන මේ විදිහට මුළු කියන්නේ අපි මේ කරන අභ්‍යාසය ටික ටික ටික ටික අපේ මුළු ජීවිතේටම පැතිරෙන්න ඕනේ. ගොඩක් සෑහෙන්න මම ඒ විදිහට පොඩ්ඩ මට මතක් වෙනවා. දැන් වරදක් හරි මොකක් හරි හදිසියෙන් හිත කලබලයක් ආවත් ටක් ගාලා මම ඒක තේරුම් ගන්නවා. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. තේරුවන් සන්නයි. හරි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ හිත දිහා බලා සිටිද්දී එක වෙලාවක ඒ ඉදිරියේ තිබෙන හිත නැති වෙනවා. එතන ඉතිරි වෙලා තියෙන්නේ හිස් අවකාශයක්. බලා සිටියාට මෙනෙහි කිරීමක් කරන්න දෙයක් නැහැ. කරන්නත් බෑ. හැබැයි පොඩි තද ගතියකින් මම ඉන්න ඉරියව්ව වැටහෙනවා. අවවාදයක් ඇතොත් පහදලා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. කාගේද මේ ඔව් දැන් මේ தත්ත්වේ කොච්චර විතර ඉන්න පුළුවන්ද? දරුවන් සන්නයි. බය බයක් දෙන්න පුළුවන්ද? ස්වාමිනාංශ ඉන්න පුළුවන් මේ මේ එතකොට හිතට හිත මං ඉන්න ඉරියව්වට හිත වැටෙනවා අර බලන්න දේ නැති වෙනකොට. නෑ දැන් අර ඊයේ කිව්වනේ මේ ප්‍රතිගැන්මක් ඇති වුණා කියලා. දැන් එහෙම නැද්ද? දැන් දැන් භාවනාවට වාඩි වෙලා හිත තුනී කරන් කරන් යනකොට එක වෙලාවකදී තමයි ඒ මං මෙනෙහි කරන ගතිය හිත නැති ගතියක් වෙනවා. ඔව්. ආයිත් අලුත් පරයන්කයක් වාඩි වෙලා ආයිත් තමයි ආයිත් ඒ ඒ තැනට එනවා. ඒ වුණාට ඒ තැනට ආවට පස්සේ මේ මෙනෙහි කරන්න දෙයක් නැහැ වාගේ. ඔව්. දැන් මෙනෙහි කිරීමක් දැන් කරන්න එපා. එහෙම බලනවනේ. ඔව් ඔව්. ඒ කියන්නේ මේ තර්ක කරනවා කියන්නේ දැන් මෙතෙන්ට හානි කරයි. මෙතන විතර්ක කිරීමක් කරන්න එපා. මෙනෙහි කිරීමක් කරන්න එපා. නැතුව නිකන් බලන් ඉඳීමක් විතරයි තියෙන්නේ. හිත දිහා බලන් ඉන්නවා. මොකක් හරි දෙයක් හිතෙනවා ඒ වෙලාවට. අපි තුමු රාගයකට හිත යනවා, ද්වේෂයකට හිත යනවා. ගිය බව දැනගන්නවා. එහෙම එහෙම. එච්චරයි. මේ දැනග ඒ කියන්නේ මේ ඒ රාගේ තේරුම් අරගෙන එහෙම නැත්නම් ඒකේ වැය වෙලා යන හැටි, දුර වෙලා යන හැටි දිහා පොඩ්ඩක් බලන් ඉන්නවා. ද්වේෂයක් ආවා. ද්වේෂය දිහා ද්වේෂයට අහුනේ නැහැ. වැඩි දුර ගියේ නැහැ. ඒ ද්වේෂය දුර වෙලා යන හැටි නිකන් අඩු වෙලා යන හැටි දිහා බලන් ඉන්නවා. ඒ ඒ ඒ ඒ අඩුවීම අවධානය යොමු වීම හරහා නැත්නම් වය වය බලනවා කියලා කියන්නේ සමුදේ වය කියලා කියද්දි වය පැත්ත බලනවා කියන්නේ නැති වෙන ස්වභාවය බලන්නේ නැති වුණා නැති වෙනවා මේ දෙයක් නැති වුණා කියලා හැඟීමක් ඇති වෙනවා ඒක එක දිගටම නැති වුණා නැති වුණා කියලා හැඟීම එන්නේ නැහැ අලුත් පරයන්කයක වාඩි වෙලා ආයිත් ආවම ආයිත් නැති වුණාම තමයි ආයිත් නැති වුණා කියලා තේරෙන්නේ. තේරෙන්නේ. හරි. ඒක වදන්න. දැන් කොහොම හරි දැන් හිත දිහා බලන් හිටියා. ඒකේ අරමුණක් ඔන්න දුර වෙලා යනවා. තව එකක් ආවා. ඔන්න එකක් දුර වෙලා යනවා. තරමුණක් ආවා. තව එකක් දුර වෙලා ආවා. දුර වෙලා ගියා. එහෙම. ගියාට පස්සේ අපි හිතමු තව එකක් ආවේ නැහැ. එහෙම. එතකොට ඉන්න බොහොම සංසිඳීමෙන් ඉන්න. එච්චරයි. මෙතන මොකුත් නොකර ඉඳීමේ කලාවමයි ඉගෙන ගන්න තියෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ මම දැන් එදත් කිව්වනේ මම මේ නිදහසිත ඇඟට පොඩ්ඩක් වැටුණොත් ඇඟේ තද ගතියක් වැටෙනවා කියලා ස්වාමිනාංශ කෝනේ ඒව බලන්න එපා නිදහසිත දිහා බලන්න කියලා. එතකොට මම හිත දිහා බලනවා කියන එකෙන් කියන්නේ හිත නැවත අරමුණු කරන්න කියලා. يعني මුකුත් කරනවා කියන වචනේ එතනට ගැලපෙන්නේ නැහැ. එහෙම. ඔව්. මොනා හරි يعني අපි අපි හිතලා කරනවා නම් මෙතෙන්දී. මේ දැන් හිත නිතන් නිදහසේ ඉන්නවා. එහෙමයි. යාට කිව්වොත් ආ අතෙන්න බලන්න මෙතන බලන්න හරි මේ කියලා කියනවා කියන්නේම නැවතත් විතරකයක් අවදි කරනවනේ අපි. මෙහෙවීමක් කරනවනේ. හරි හරි. එහෙමත් නැහැ. නොකරනවා කියන එකේ උපරිම මෙතන තියෙන්නේ. හරි. මුකුත් නොකිරීමේ උපරිම මට්ටම. හරි මම ඒ බලෙන් ආපහු හිත දිහා ඇඟ දිහා බලන්න ගියාම තමයි මට ආපහු අර තදගතිය පොඩ්ඩක් වැටෙනවා. එතකොට ඒකේ ලාවට වැටුණාට ගානක් නැහැ. ඒක තදව තදට බැහැ ගන්න යන්න එපා. දැන් ඔය නාබිනන්දති නාබිවදති නාජ්ජෝ සාය තිට්ඨති කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ අරමුණු කෙරෙහි අපි දක්වන ආකල්පය පෙන්වනවා. නිවැරදි ආකල්පය. අපිට සාමාන්‍යයෙන් වෙන්නේ අභිනන්දනයක් කරනවා. මා කර්දයක් සතුටු දෙයක් මේ අපේ අරමුණක් ආව ගමන් ඔන්න අපි ඒ ගැන ලොකුවට සතුටු වෙනවා. අභිනන්දනය කියන්නේ ලොකුවට සතුටු වෙනවා. ඉතින් උඩ පයින්නවා, නටනවා, දිනා වෙනවා, දඟලනවා. ඉතින් අභිනන්දනේ. අභිවදති කියලා කියන්නේ අරමුණ ඔන්න මට මෙහෙම වුණා, අරමුණා කියලා ඉතින් තව තව ඇතුලෙන් කතා කරනවා. අනිත් ඇටත් කියනවා. අට අජ්ජෝ සායදිට්ඨිත කියන්නේ මේක අස්තට බැහැ ගන්නවා. අරමුණේ අස්තට රිංගනවා. එහෙම. නමුත් දැන් වෙන්නේ තුනම නැති ස්වභාවයක්. මේක ගැන එන එක ගැන ලොකු සතුටක් ප්‍රමෝදයක් ඇත්තෙත් නැහැ. ඊළඟට ඇතුලේ කතාවක් ඇත්තෙත් නැහැ. ඒකත් බිඳුවයි. ඊළඟට අරමුණ අස්සට අරමුණක් අස්සට යන්නෙත් නැහැ. එහෙම එහෙමයි. ඒ தත්ත්වය තමයි පවත්තන්න තියෙන්නේ. වැඩේ අහුවෙලා තිනවා. ඔහොම යන්න. ප්‍රශ්නයක් නැහැ. හොඳයි හොඳයි. හරි. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ අනිත්‍ය බලමින් සක්මනේ යෙදුණෙමි. පොළවේ වැදෙන পায় දැනගන්නා සහ එසවෙන পায় දැනගන්නා සිතේ අනිත්‍ය. විනාඩි 30ක් 40ක් අතර සක්මනේ යෙදෙන අතරතුර මගේ සක්මනේ වේගය මගේ පාලනයකින් තොරව ඊතා අඩුවන බව වැටහුණි. තව ටික වේලාවකින් මාගේ දැස් පියවි එකතැන නතර වුණේ. සිතට ආසිතුවිල්ල නම් තව එක පියවරක්වත් ඉදිරියට යා නොහැකි බවයි. මේ අවස්ථාවේ ඇඟේ ශක්තිය බොහෝසේ අඩු වී තිබිනි. මා එසේ ගල් ගැසී ටික වේලාවක් සිට ශාලාවට පැමිණ වාඩි වී වාඩි වූ විට දැනුනේ හිස්තැනම පමණි. ඒ තුල බොහෝ වේලාවක් බාධාවක් නැතුව ඉන්නට හැකිය. ස්වාමින් වහන්සේ මෙය පාදා දෙන සේක්වා. දවසේ ඉතිරි සක්මන් වලදී නැවත මෙය සිදු නොවිය. ඔව් කාගේද මේක? ඔව් මට හොඳයි. මේ කිසි වරද එන්න පොඩ්ඩක් හරි. මේ කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ සක්මනේදීත් මේක වෙන්න ඉඩ හරින්න. ඉඩ හරිනකොට ඒ කියන්නේ දැන් මේක මේ කියන්නේ ම්ම් නිකන් S2 පිය වෙනවා වගේ වුණාද? එහෙමයි සම්පූර්ණයෙන්ම S2 පිය වුණා. පිය වුණා. සම්පූර්ණයෙන් අඳුර වෙලා ගියා. ඔව් ඇස් දෙක ඇත්තරම පිය වෙලා එක තම මාව ලක් වුණා. හරි. ඊට පස්සේ ඒක නත් කියන්නේ සක්මන කළා වැඩක් නැහැ. එක්කෝ හිටගෙනම ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඒ ඉන්න ඉරියව්වේ නැත්නම් ඒ ළඟ තිබුණා නම් ඉඳ ගන්න ආසනය එහෙම්ම ඉඳ ගන්න තිබුණා නම් වඩා වටිනවා. මොකද ඒ කියන්නේ එතකොට අර මේකෙන් ගත්ත ගම්ම එහෙම්ම එනවනේ කැඩෙන්නේ නැහනේ. ඒ කියන්නේ මේ සක්මනේදී අර ඒ විදිහට ඇහැ සම්පූර්ණයෙන් වැහුණා. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන් ඔක්කොම නිකන් අඳුරලා ගියා. ඒ කියන්නේ අර සමාධියට දැන් එතෙන්ට යනවා. සක්මනේදීත් ඒකට යනවා දැන්. <laughs> ඉතින් ආයේ පොඩ්ඩක් කමන්නේ ඉඳගත්තා ඉඳගෙන ආයේ ඒක මේ මේ එතන ඉඳන් කරගෙන යන්නයි තියෙන්නේ. ඒක හුරු කරන්න දැන්. කිසිම <laughs> ඔව්. <laughs> දැන් ශාලාවට ඊට පස්සේ මම විනාඩි 5ක් විතර හිටගෙන ඉඳලා ඇවිල්ලා වාඩි වුණාමත් හිස්තන තිබ්බේ. එතකොට අර බෙල්ල කඩන් වටලා අර පොළවට යන මට්ටම තියෙනවා. එහෙම යනවද? එහෙම. සමහරවිට මට දැනුයි තේරුනේ ඒකේ වැදගත්කමක් තියනවා කියලා. ඒක මට හැමතිස්සෙම වෙනවා. වෙනවා. ඒ එහෙමනම් සමාධිය යට වැඩි යනවා. යටට යනවා වැඩි. ඊට උඩින් දාන්න ඕනේ එහෙනම්. ඒ කියන්නේ දැන් හිතට පුළුවන් මේ අරමුණු නැති ස්වභාවය අරමුණු කරන්න. ඒ කියන්නේ වචන කියන දේ තේරෙනවනේ. අරමුණු නැති ස්වභාවය අරමුණු කරන්න පුළුවන් නේද? <laughs> ඒක දැන් අච්චර සක්මනේ යන්න එපා දැන් එහෙනම්. එහෙම යන්නේ නැතුව දැන් කෙලිම හිත දිහා බලන එක නේද කරන්නේ මේ ඉඳගෙන කරද්දි කරන්නේ කෙලිම නිකන් හිත දිහා බැලීමක් විතරයි නේද එහෙමයි ඔව් එතකොට හිතේ ආවා ඔන්න එකක් ගියා තව එකක් ආවා එකක් ගියා එහෙම යද්දිත් කඩන් වැටෙනවද නෑ ගොඩක් වෙලාවට මේ හිතේ අර ඒ හිස්තන ඉන්නකොට සිතිවිලි ඇවිල්ලා අර නිකන් ෆ්ලිප් වෙන කොලාපනින ගතියක් එනවා එතකොට මට නිකන් එන සිතිවිලි හරි මේ මම ආස දේවල් නියම් මාන්න මාන්නයට ගොඩක් බරයි සිතිවිලි. ඒ කමන්නේ. ඒක ඒ කියන්නේ අපි මෙතෙන්දී දැන් මේක තාම හුරු කරන අවදියනේ. ඒකෙදි තාම මේ මේව ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. පස්සේ ඕවට තමයි අත දාන්නේ. <laughs> මේ මේක දැන් මේ තාම අර බංකර් එක හදාගන්න එකයි දැන් මේ කරන්නේ. මේ තාම සතුරට පහර දෙන්න තාම ශක්තිමත් නැහැ. ඒ හින්දා දැන් කරන්න තියෙන්නේ දැන් වැඩි සමාධි ශක්තිය දිනු කරන්නේ නැතුව මෙතෙන්ට දාන්න ඕනේ. ඒ කියන්නේ ආවා. බොහොම මේ කොහොමද වාඩිලා ඉන්න ඉරියව්ව? බිත්තියකට හේත් වෙලා වගේද නැත්නම් මෙහෙම වැටෙනකොට හේත් වෙනවා. බිත්තියකට ඒ කියන්නේ බිත්තියකට කොටයක් තියලා හේත් වෙලාද භවනා කරන්නේ? නෑ සමහරවිට මම කෙලින් වාඩි වෙනවා. කොහොමද වයින්නේ? දැන් ඕක ඊටව වෙනස් කරන්න වෙනවා. මේ තව සැහැල්ලු කරන්න හිත මේ ඉරියව්වත් බිත්තියට කොටයක් තියලා හේත් වෙන්න. හේත් වෙලා මේ නිකන් හරිම කියන්නේ බොහොම සැහැල්ලුවෙන් නිකන් නිින්ද යන මට්ටමට නිකන් බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. සැහැල්ලුවෙන් ඉඳලා නිකන් අර ඕන්නම් කකුල් දෙකක් දිගහැරලා ඉන්නවා. <laughs> ඒ මට්ටමට සැහැල්ලුවෙන් ඉන්නවා. ඉන්න ගමන් පොඩ්ඩක් නිකන් ලාවට හිටියා බලනවා. බල්ලා කෙලින්ම දැන් දැන් වැටහිලා තියෙනවනේ අරමුණු ස්වභාවය අරමුණු නිත ස්වභාවයට හිත දාන්න පුළුවන් බව දැන් තේරලා තියෙනවනේ. කෙලින්ම එතනට දාන්න පුළුවන් නම් හරි. එලින්ම ඕනනම් පොඩ්ඩක් අරමුණක් එන්න දෙන්න. හිතට දැන් හුඟා සැහැල්ලු කරනවා කියන්නෙම හිත අපි දරදඬු කරන්නේ නැහනේ. අවශ්‍ය يعني මොනවා හරි අපේ කෙලෙස් ස්වභාවයක් තිබුණා නම් එන්න තිබිච්ච කුණු ගොඩක් තිබුණා නම් ඒ කුණු ගොඩ එනවා. එන්න දෙන්නේ මේ විදිහට. එන්න දීලා ඒකට යන්න දෙනවා. ඉතින් ආයෙත් පොඩ්ඩක් එන්න දෙනවා යන්න දෙනවා. එන්න දෙනවා යන්න දෙනවා. ඔහොම අන්න ඒ ගියාට පස්සේ ඒ යන එකක් පස්සේ ගිහිලා අතෙන්ට දාගන්නවා. දායන බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. අර විදිහට වැටෙන එකට යන්න අවශ්‍ය නැහැ. එතකොට යන්නේ නැහැ එතකොට. මොකද අපි කියන්නේ මේ සමාධියේ අඩු මට්ටමේ ඉඳන්ම දැනුවත්ව ඉන්නේ. එතකොට එතකොට එතන මුල් අවස්ථාවේ ඉඳන්ම හොඳට දැනුවත්ව ඉන්න. හොඳට අවදියෙන් ඉන්න. එතකොට කඩන් වැටීමක් නැහැ. හැබැයි එහෙම යද්දී يعني තව තව ගැඹුරට යාවි යන්න ඉඩ දෙන්න. ඒක ගැටලුවක් නැහැ. ගැඹුරට කිව්වේ සම්මත. ගැඹුරට කියන්නේ ඔය සමාධිය තව වර්ධනය වෙයි. වර්ධනය වර්ධනය වෙන්න ඉඩ දෙන්න. එහෙමයි සර්. ඊළඟට ඒ කියන්නේ එහෙම වෙද්දිත් අවධානය ඉස්සරහට පවත්වන්න. ඒ කියන්නේ ඇඟ තුලට ඒ කියන්නේ අවධානය කියන්නේ දැන් අපි S2 වහගෙන හිටියට අපේ ඇතුළතින් ඉස්සරහා බලන් ඉන්නේ. වහගත්ත S2කින් ඉස්සරහා බලන් ඉන්නේ. ඒ විදිහට ඉස්සරහා බලන් ඉන්නේ. එච්චරයි. ඒ හුඟක් උඩ බලවීමක් නෙමෙයි. නිකන් සාමාන්‍ය දෙයකට නිකන් පහසුවෙන් ඉස්සරහා බලන ඉන්න ඒ හිස් ස්වභාවය දිහා බලන් ඉන්න. ඔච්චරයි. එහෙමයි. හොඳයි. හොඳයි. හරි. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව දැනට කාලයක සිට භාවනා කරමි මුලදී පිම්බීම හැකිලිම ලෙස භාවනා කළ අතර පිම්බීම හැකිලීමට අවධානය යොමා සිටි විට එය ගෙවන් වී නොදැනී ගොස් සිරුර පවතින බවද නොදැනී ගියා. ඉන්පසු සිත කය තුලට දමා බලා සිටියෙමි. ශරීරයේ දැනෙන චංචල කම්පන හොඳින් දැනෙන්නට විය. ඒ වාද ක්‍රමයෙන් නැති වී ගියා. නැවත පිම්බීම හැකිලිම දැනුණ අතර නැවතත් නොදැනී ගියා. මේ ආකාරයට මාස ගණනක්ම භාවනා කළා. දැන් පර්යංකයට ඉඳගෙන දැස් පියාගත් විට මාහට පිම්බීම හැකිලිම නොදැනේ. ශරීරයේ කම්පන චංචලද නොදැනේ. විනාඩි 15කට පමණ පසු සිරුර නොදැනී යයි. ඉඳගත් සැනින් දැනෙනුයේ වේදනාවකි. උහලාගත නොහැකි වේදනාවක් දැනේ. මෙය දෙස බලා සිටිමි. මෙය නිවැරදිද? තෙරුවන් සරණයි. කාගේද මේ ප්‍රශ්නේ? කාගේද කියලා කියන්න පුළුවන්ද? අපි නේ ඊළඟ ප්‍රශ්නෙට යමු මේක يعني පොඩ්ඩක් කතා කරලා ඕනේ මේ යන්න. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ අද දහවල් මම සක්මන් භාවනාවේ නියලුමි. නියලුනේමි. විනාඩි 10ක් 15ක් පමණ භාවනාවේ යෙදී සිට මා පර්යංක භාවනාවේ ඉඳගෙන ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටියෙමි. එවිට දකුණු නාසයෙන් නැතිල්වන ආශ්වාස වායුව සිසිල්වත් සිසිල්ව ශ්වාසනාලය දිගේ ගලා ගොස් නැවත වම් නාසයෙන් ප්‍රශ්වාස වායුව උණුසුම්ව පිට වී යන සැටිත් බලා සිටියෙමි. මම වාඩි වී සිටි ඉරියව්වට සිත යොමු කළෙමි. එවිට ඊතා තද රතු පැහැති ආලෝකයක් මා ඉදිරියට පැමිණියා. එය හරියට උමගක්සේ මා ඉදිරියේ දිස්ව තිබිනි. මා උමගක් හොඳයි. මා දිගටම වාඩි වී සිටි ඉරියව්ව මෙනෙහි කරමින් මගේ ශරීරය නිරීක්ෂණය කරමින් සිටින විට අර රතු එළිය තුලින් මගේ ශරීරයේ ශ්වාසනාලය පෙනහළු ආදීයද දිස් වී අර රතු එළිය කෙමෙන් නැති වී ගියා. මා මෙවන් අවස්ථාවකදී කුමක් කළ යුතුද කියා පහදා දෙනමෙන් කරුණාවෙන් ඔබ වහන්සේගේ පාද නැමද ඉල්ලා සිටිමි. ඒක කාගෙද දන්නේ? ඒ ප්‍රශ්නේ කාගෙද? ඔව්. හොඳයි. දැන් මේ උමග හැම හැම පරයන්කම පේනවද? දවස් දෙකක විතර තිස්සේ ඉඳන් විතර පේනවා ස්වාමීනි. ඒ කියන්නේ මේ පිම්බිම හැකිලිම භාවනාවයි කරන්නේ ආනාපාන සතිය අවධානය තියන්න ඉන්නේ. එතකොට ආනාපාන සතිය හොඳට සංසිඳිච්ච අවස්ථාවකද මේක පේන්න ගන්නෙ? පේන්න ගත්තේ ස්වාමීනි. හොඳයි. එතකොට කියන්නේ දැනට මේක දිහා බලන්න බලනවද දැන්? ඊට පස්සේ මම දැක්කේ නෑ ස්වාමීනි. අද දවල් තමයි දැක්කේ එක. අද දවල් දැක්කේ. ඊට පස්සේ දැක්කේ නෑ. ඒ කියන්නේ නිතරම එන්නේ නැද්ද? අද තමයි පළවෙනි අවස්ථාවට දැක්කේ. ඒ කියන්නේ රත්පාට ඉලියත් සමග උමඟ වගේ දැක්කේ අද. හරි. මේ තාම ආනාපාන සතිය එක්කම යන්න. මේක ආවත් ප්‍රශ්නයක් නැහැ, නාවත් ප්‍රශ්නයක් නැහැ. ආනාපාන සතියෙම විතරක් අවධානය තියාගන්න. ඒ කියන්නේ හුස්ම රැල්ල දිහාම අවධානය තියන්න. නාසිකාග්‍රේ ප්‍රදේශයේම ඒ තියාගෙන යන්න මේ දැනට එන දේ ඕක ආවට මේ ගණන් ගන්න යන්න එපා. ඒ දිහා බලන්න යන්නත් එපා. හොඳයි. සක්මනක් කරනවද? සක්මන් කරනවා සර්. හොඳයි. ඒක තේරලා තියෙනවද ක්‍රමයේ ඔක්කොම වැටුණාද? ඔව් සර්. හොඳයි. හොඳයි. හොඳයි තේරුණා සර්. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්න පහසුම හොඳම කමඨහන් තෝරාගත යුත්තේ එක එක ඇත්තන්ගේ චරිතයට අනුවද? උදාහරණ බුදුරජුන් කල චුල්ලපන්තක මහරහතන් වහන්සේට දුන්නා වූ රජෝහරණම් වැනි දේ මාගන්ධියක් ඒමා වගේ අය රහත්භාවය ලබා දුන්නා වාගේ අපටත් එසේ අවබෝධය ලබා ගැනීමට අපි කල යුත්තේ කුමක්ද ඇහැව්වේ නම් ඔබ වහන්සේට මොනවද කරන්න පුළුවන් අපටත් එසේ අවබෝධය ලැබලා මම පොඩ්ඩක් වෙනස් කරා කරන්න පුළුවන් මොකද්ද එසේනම් ඉක්මනට සෝවාන් ඵලයටවත් යාමට මාර්ගයක් පහදා දෙනු මැනවි මන්දයත් මා වයස්ගත බැවිනි. <laughs> නෑ ඉතින් මේවා මේ කලබලේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ කියන්නේ මේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ගුණධර්ම ඇත්තම ටිකක් වෙහෙසිලා දිනු කළ යුතු දේවල්. මේක අපිට හදිස්සි වුණාට සෝවන් වෙන්න බෑ. ඉතින් අපි මේ බණක් අහපු පමණින් සෝවන් වෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඉතින් බණකුත් අහලා බලන්න මේ සෝවන් උනේ නැත්තම් ඉතින් මෙහෙ එන්න. චරිත ලක්ෂණ අනුව කොහොමද ඒ අපිට හොඳ කමටහන කොහොමද හොයාගන්නේ කියන එක තමයි යාට. ඔව් ඒක ඇත්ත මේ කියන්නේ දැන් ඔය ඇතම් පොත්වල එහෙම කියනවා. ඒ කියන්නේ විතර්ක චරිතයට ආනාපාන සතිය හොඳයි ඊළඟට මෝහ චරිතයට තවත් මොකද්ද හොඳයි ඔහොම කියලා ඉතින් තියෙනවා හුඟක් හැබැයි සමතේට බරව තමයි විස්තර කරලා තියෙන්නේ ඒ මිසක් සතර සතිපට්ඨානය ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය මෙන්න මේ පුද්ගලයන්ට පමණක් සුදුසු කියලා කිසිම වර්ග කිරීමක් කළා නැහැ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය මිත්ත මේ සතිපට්ඨාන සංයුක්තයේ එනවා මිත්ත සූත්‍රය කියලා. මේ මිත්‍රයන් ගැන කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ යම්කිසි සහලේ නෑයෙක් ඉන්නවනම් එහෙම නැත්නම් කියන්නේ තමන්ගේම ඥාතීන් ඉන්නවනම් නැත්නම් තමන්ගේ යහළු මිත්‍රාදීන් ඉන්නවනම් තමන්ගේ අඩුතරමින් තමන්ව විශ්වාස කරයි කියලා හිතන යම්කිසි කෙනෙක් ඉන්නවනම් අන්න ඒ අයට අනුකම්පාවෙන් මේ සතර සතිපට්ඨානෙ යොදවන්න කියන්නේ. එතකොට ආයි මේක කිසිම පුද්ගල විශේෂයක් නෑ. නිකන් අපි කාට හරි අනුකම්පා කරනවා නේ මේ මනුස්සයාට යහපතක් වෙන්න ඕනේ කියලා කියනවා නම් හිතෙනවා නම් අන්නේ තැනත්තට අනුකම්පාවෙන් සතර සතිපට්ඨානේ යොදවන්න කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔය මේකමයි ඒ කායන මාර්ගය කියලා සතර සතිපට්ඨානයමයි මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස කෙලස් දුරු කිරීම පිණිස ඒ කායන මාර්ගය මේකයි කියලා වැටහෙන මේ කියන්නේ තේරුම් ගන්නකොට නැත්නම් මේක දේශනා කරන්න ඕනේ කියලා හිතනකොටම ඔය බ්‍රහ්ම සූත්‍රය කියලා සූත්‍රයක් එනවා ඒක එන්නේ සතිපට්ඨාන සංයුත්තේ එතෙන්දී සාම්පති මහා බ්‍රහ්මයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේ මේ භාගතුන් වහන්සේ මේ යම්තාක් අතීත බුදුරු පහළ වුණා නම් ඒ අයත් මේ සතර සතිපට්ඨාන මාර්ගයමයි සත්වයන්ගේ විසුද්ධිය පිණිස දේශනා කළේ. යම්තාක් අනාගත බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් උන්වහන්සේලාත් මේ සත්වයන්ගේ විසුද්ධිය පිණිස භාවිතා කරන්නේ මේ සතර සතිපට්ඨානයමයි. ඉතින් ඔබ වහන්සේත් දැන් මේ එකම ඒකායන මාර්ගයේම තේරුම් ගත්තා. මේ තෝරාගත්තා කියලා උන්වහන්සේ ඒ සාම්පති මහා බ්‍රහ්මයා ස්තුති කරනවා. නිසා මේ සතරාතිපට්ඨාන මාර්ගය අපිට කිසිම පුද්ගල බෙහෙදයකින් තොරව මේ වඩන්න පුළුවන්. අර ඒ ඒ ඒ සතිපට්ඨානය කාය වෙන්න පුළුවන් වේදනා වෙන්න පුළුවන් චිත්ත ධම්ම ඔය හතර එකිනෙකාගේ චරිත ස්වභාව අනුව ඒ ඒ තැන්වල වැඩි කාලයක් රැඳෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. කෙනෙකුට කායානුපස්සනාව බොහොම ප්‍රියයි. එතකොට එයා ඒකේ වැඩි කාලයක් ඉන්නවා. තව කෙනෙකුට වේදනානුපස්සනාව හොඳට ප්‍රියයි. ඒක හොඳින් සතිය පිහිටනවා. එයා වැඩි කාලයක් එතන ඉන්නවා. තවත් කෙනෙකුට චිත්තානුපස්සනාව ප්‍රියයි. එයා වැඩි කාලයක් එතන ගත කරනවා. ඉතින් මේ විදිහට ඒවැ ප්‍රභේද ප්‍රභේද තියෙනවා. ඒක කිසි වරදක් නැහැ. අර සමත භාවනාවේදී නම් අපි සාමාන්‍යයෙන් දැන් සමත කර්මස්ථාන 40ක් පෙන්නනවා. ඉතින් ඒ වගේ තැන්වලදී නම් කමඨහන් නිකන් පොඩ්ඩක් පුජ්‍යල ස්වරූපයෙන් දැන් හුඟක් දේශ සහගත සත්‍යයකට ඔන්න මෛත්‍රී භාවනාව වගේ දෙයක් ඉතින් හඳුන්ලා දෙන්න පුළුවන්. මොකද දේශයයි උත්සන්න වෙලා තියෙන්නේ. හුඟක් රාග චරිතයකට අසුබ භාවනාව වගේ දෙයක් මේ අල්ලලා යනවා. මොකද ප්‍රතිපක්ෂ ධර්මයේ වඩන නිසා. ඉතින් ඒ පැත්තෙන් ඉතින් සමත භාවනාවදී හුඟක් ඔය වගේ පුජ්‍යල ස්වරූපයෙන් අල්ලන්න පුළුවන්. දැන් වර්තමාන කාලේ ඇතර මේ මේ යුගයේ අපි හුඟක් දෙනා මේ විතරක බහුල චරිත තියෙන්නේ. ඒ කියන්නේ හුඟා සිතුවිලි බහුලයි. කෙලස් බහුලයි. ඒ කියන්නේ කෙලස් කියන්නේ මේ හරීම හිතන හිතන එක වැඩි වර්තමාන කාලේ. හරිම සංකීර්ණයි අපේ මනස්. එතකොට හුඟා ආනාපාන සතිය වගේ දේවල් අලල යනවා. මොකද අපේ මනස්වල ඒ අතීතේ දැන් හිතලා බලුවොත් අපි අතීතේ ජීවත් වෙච්ච මිනිස්සු හරි සරල ජීවිත ගත කරලා තියෙනවා. පොඩ්ඩක් ඔය උදැල්ලකින් මන්නේකින් මොකක් හරි වැඩක් කරා කුඹරකට ගියා. ඊට පස්සේ ගෙදෙට්ට ඇවිල්ලා සාමාන්‍ය බොහොම සරල ජීවිත ගත කරලා තියෙන්නේ. මේ මිනිසුන්ගේ අපේ වගේ මේ සංකීර්ණ මේ විවිධාකාර අවශ්‍යතා කෝටි ගාණකින් මේ කැකෑරෙන ජීවිත නෙමෙයි මේ මිනිසුන්ට දීලා තියෙන්නේ. හරීම සරල ජීවිත. ඒ අයට මේ ඉතින් වඩා වර්තමානයේ ඉතින් අපිට මේ ආනාපාන සති භාවනාව වගේ දේවල් හරීම ප්‍රයෝජනයි. ඒකෙන් හොඳට ප්‍රතිඵලක් තියෙනවා. අනිත් එක තමයි ආනාපාන සති සූත්‍රය දේශනා කරද්දී ඕනනම් ගිහිල්ලා කියවලා බලන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ එනවා ආනාපාන සති සූත්‍රය. ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඒ භික්ෂු පිරිසේ ඉන්නවා මේ විවිධාකාර භාවනා වඩන පිරිස්. මෛත්‍රී භාවනා වඩන පිරිස ඉන්නවා වෙන අසුබ භාවනා වඩන පිරිස ඉන්නවා මේ විවිධාකාර භාවනා වඩන පිරිස ඉන්නවා ඒ ඉන්දැද්දී තමයි මේ සියලු දෙනාටම හරියන්න තමයි ආනාපාන සතිය දේශනා කරන්නේ ඒ නිසා සෑහෙන දුරට වර්තමානයේ මේ ආනාපාන සතියත් ඊළඟට මේ දැන් ඔය මහසී සයඩෝ සයනාසේ හඳුන්ලා දීපු ඔය පිම්බීම හැකිලිම හරහා යන ක්‍රමයක් මේ දෙක සෑහෙන හොඳට වර්තමානයේ මේ ගැලපෙනවා එහෙනම් අපි අර අතීතයේ පොත් දිහා බලලා ඒකෙන්ම මේක අල්ලන්න ඕනේ කියලා එහෙම යනවට වඩා වර්තමානයෙන් මෙතන පටන් ගත්තනම් කියන්නේ අන්තිමට වෙන්න ඕනේ යම් හෝ කර්මස්ථානයක් භාවිතා කරලා අපේ සතිය දියුණු වෙන්න ඕනේ. සමාධියක් දියුණු වෙන්න ඕනේ. එකඟ බවක් දියුණු වෙන්න ඕනේ. ඊට එකඟ වෙච්ච මනසින් අපේ නිරීක්ෂණයන් කරන්න පටන් අරගෙන අපේ තුල ප්‍රඥාව දියුණු වෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අපි එහෙම ඒ විදිහට මේක සුබවාදීව බලනවා නම් තාම ඉතින් මේ මට හරියටම චූලපන්තක හාමුදුරන්ට වගේ දෙන්න බැරුණා නේ කියලා කෙනෙක් හොයාගෙන යන්න ගියොත් ඉතින් වර්ධිනව වැඩේ. ඉතින් දැනට මේ තියෙන එකෙන් කරගෙන යන්නයි තියෙන්නේ. ඔව්. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අදහවස ධර්මදේශනාවේදී සමතයෙන් විපස්සනාවට අනුග්‍රහ දක්වන බවක් විස්තර කළා. ඒ පිළිබඳව තවතුරට විස්තර කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අනුග්‍රහිත සූත්‍ර. ඔව්. දැන් ඒ කියන්නේ දැන් අපි සමතේකින් කරනවා හිත එක අරමුණක රඳවන්න මේ පුරුදු කරනවා. සාමාන්‍යයෙන් අපේ මනස එක අරමුණක තියෙන්නේ අරමුණු රාශියක් ඔස්සේ දුවනවා. ඉතින් අපි වෙහෙසලා වෙහෙසලා වීරය මුල් කරගෙන සමතය භාවනාවකදී තනිකරම වීරය මුල් කරගන්නවා. ඊළඟට කියන්නේ යෙදෙනවා සමාධියක් පැත්තට මේ මුල් සෑහෙන නැඹුරුවක් තියෙනවා මූලිකත්වයක් තියෙනවා නිවන ටික යටපත් කළා වීරයෙන් අපි එක අරමුණක්ම හිතට දෙන්න උත්සාහත් වෙනවා අපි තමු බුද්ධානුස්සතියක් වඩනවා ඉතින් මුලදී ඉතින් එක අරමුණකට එක පාට ගන්න අමාරු නිසා ඔන්න අපි බුදුගුණ නමයේ හිත යොදවනවා. බුදුගුණ නමේම හිත යොදවනවා. ඊළඟට ඔන්න බුදුගුණ හතකට බස්සනවා. ඊළඟට පහකට අඩු කරනවා. ඊළඟට දෙකකට අඩු කරනවා. ඔන්න එකකට අඩු කරනවා. ඊළඟට ඔන්න එක අරමුණක. ඔන්න එක බුදුගුණයක විතරක් හැසිරෙන්න හිතට ඉඩ දෙනවා. එතකොට අර අරමුණු අරමුණු රාශියක් එක්ක නිකන් මේ පෙලෙමින් හිටිය හිටිය හිත දැන් ඔන්න එක අරමුණක් එක්ක ඒකාකාරීව එහෙම නැත්නම් එකඟ වෙලා බොහොම ඔන්න සංසිඳලා ඉන්න පටන් ගන්නවා. එතකොට ඒ සංසිඳිච්ච ස්වභාවය එකඟ බව ඊළඟට අපි විපස්සනාවට දාන්න පුළුවන්. ඒ කියන්නේ හැදිච්ච එකඟ බවක් තියෙනවා. ඊළඟට විපස්සනා පැත්තකින් ආනාපාන සතියක් වගේ පටන් අරගෙන මේ ඒ ඔස්සේ ටිකක් තව දුරට ගිහිල්ලා විපස්සනාවට හරවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇතම් කෙනෙක්ගේ දැන් ආනාපාන සතියෙන්ම අරගෙන ඇතම් කෙනෙක්ගේ ධානා මට්ටමට දක්වා යන්න පුළුවන් ධානා මට්ටම් වලට. එහෙම ධානා වලට ගියොත් ඒ ධානා වලින් එළියට ඇවිල්ලා ධානයේ යම් කාලපරතරයක් ඉඳලා ධානයෙන් එළියට ඇවිල්ලා අන්න ඒ Tamanට දැනෙන දේවල් කායික වශයෙන් වෙන්න පුළුවන් වේදනා වශයෙන් සියුම්ව දැනෙන දේවල් විපස්සනාවට නංගොමින් විපස්සනාවට හරවන්න පුළුවන්. ඉතින් මේ වගේ සමතෙන් අනුග්‍රහ කරනවා. මොකද එකඟ බවක් අවශ්‍යයි මේ හිත කියන්නේ අපිට සම්පූර්ණයෙන් විසිරිච්ච හිතකින් විපස්සනාවක් කරන්න හරි අමාරුයි. වර්තමානයේ ඉතින් අර ශුෂ්ක විදර්ශනා කියලා ක්‍රමයක් ඔය මහසේ සායනාසේගේ පැත්තෙන් හඳුන්ලා දීලා තිනවා එතෙන්දී අර හැම දෙයක් සම්බන්ධයෙන්ම මෙනෙහි කරනවා. අතක් උස්සද්ද ඔසවනවා කියලා මෙනෙහි කරනවා ඔසවනවා ඔසවනවා බලනවා බලනවා එහිනවා එහිනවා ගෙනියනවා ගෙනිනවා තබනවා තබනවා ඉතින් හැම දෙයක් ගානෙන් මෙනෙහි කිරීම කරන්න ඕනේ. හරි වෙහෙසයි. ඉතින් ඒකත් යන ක්‍රමයක් ඉතින්. ඉතින් මේ මේ මේ සූත්‍රයේ තියෙන්නේ දැන් සමතෙන් සමතය ඕනෙමද විපස්සනාවට කියන එක. ඒකට සතිය පැවැත්වීම අපි කරන්නේ සතිය පැවැත්වීමනේ. අපි සමතයද සමා ඒක මේ මේ කරන අතරේ යනවා මිසක් අපි සාමාන්‍ය අපි කියන්නේ අපි විපස්සනාව කරනවා සතිය පවත්වලා. ඒතර මේ සමතයෙන් විපස්සනාවට අනුග්‍රහ දක්වනවා කියන්නේ අපි සතිය පවත්වනකොට අපිව සමතයට සමත තත්වයට ඇවිල්ලා විපස්සනාවට යනවා කියන නෑ ඇත්තටම මේ හිතේ එකඟ බවක් කියන එක ඉතින් මම දන්නේ ඒක සමතේද විපස්සනාවද කියලා දෙකටම අයිති ඉතින්. ඕක ඉතින් වර්ග කරන්න හරි අමාරුයි. මේ දෙක හොඳට නිකන් අර ඈඳිලා තියෙනවා. අපි විපස්සනාවකින් හොඳා වුණත් කෙලස් ටිකක් යටපත් වෙලා කෙලස් වලට ප්‍රඥාවෙන් පහර වැදිලා එනකොට අන්න ඒක හිත එකඟ බවකට සෑහෙන්න අනුග්‍රහ කරනවා. ඊළඟට මෙතනින් එකඟ බවක් හැදිලා සමාධි පැත්තෙන් දිනුලා යද්දී ඔන්න එක අරමුණක් දිහා හොඳට නැවතිල්ලේ සමීපව බලන් ඉන්න පුළුවන් ශක්තිය දිනු වෙනවා. ඒ කියන්නේ දැන් අපිට අපි තමු කය අපි නිරීක්ෂණය කරනවා කියලා. කයේ තියෙන ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරනවා. එතකොට අපි එක එකම තැනක නතර වෙලා ඒ අරමුණක් ඔන්න අපිට හොඳට අහු වුණා. අපි තුමු හොඳට මුහුණට මුණලා බලන්න පුළුවන් හැකියාව ආවා. ඒ අවස්ථාවේදී අපිට හිත විසිරෙන්න ගත්තොත් එහෙම මේක බලා ගන්න බෑ. අන්නේ හිතේ එකඟ බව අන්න සමතෙන් ආවා කියලා කියන්න පුළුවන් ඉතින්. එකඟ බවක් හැදිච්ච එකඟ බවක් තියෙනවා නම් එකම අරමුණේ වැඩි කාලයක් හිත රඳවගෙන ඉන්න පුළුවන් හැකියාව සමතෙන් දිනුනලා තියෙනවා නම් දැන් තියෙන ටිකක් එකම වගේ අරමුණක් තියෙන්නේ. අපි තුමු ඔන්න තද ගතියක් තියෙන්නේ. ඒ ඒ තදගතිය විතරයි දැන් ඔන්න අපේ අවධානයට හසු වෙන්නේ. එතකොට අන්න ඒ දිහා බලාගෙන ඉන්නවා. දැන් වෙන අරමුණු වලට යන ගතිය අඩුයි. මොකද සමතෙන් අනුග්‍රහ කරලා තියෙනවා එකම අරමුණක් වැඩි කාලයක් වැඩි කාලයක් තුර රඳවන්න. එතකොට අන්න කියන්න පුළුවන් අන්න සමතේනොත් අනුග්‍රහ වෙලා තියෙනවා. දැන් කරන්නේ හැබැයි විපස්සනාව. ඒ නිසා දැන් විපස්සනාව සාර්ථක වෙනවා. ඉතින් මේවා ඇත්තටම මේ එකිනෙකට එකක් හරිම ලස්සන්ට මේ අනුග්‍රහ කරනවා. සමතෙන් විපස්සනාවටත් විපස්සනාවෙන් සමතේටත් අනුග්‍රහ කරනවා. හොඳයි. එතකොට අදට තියෙන ප්‍රශ්න එපමණයි. එතකොට මොන හරි යම් වෙන ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අදට අපි අපේ ධර්ම සාකච්ඡාව සමාප්ත කරනවා. හොඳයි. ආදිත්. ඔව්. හොඳයි. ඊළඟ සම්බන්ධ. මහත්තයා බලන්නේ ආනාපානසතියනේ ආනාපානසතිය පිම්බීම හැකිලිමත් බලන්නේ මොකද්ද කරන්නේ මට මතක නැහැ. ආනාපාන සතිය කරන්නේ. එතකොට ආනාපාන සතිය කරනකොට නිකන් එලියක් එනවා. ඒකද වෙන්නේ දැන්? එලියක් එනවා. දැන් එතකොට ඒක ඇතිලා නැතිලා යනවා. ඔව්. දැනට දැනට ඒක ගැන මේ තැකීමක් කරන්න එපා. ඒ ගැන ආවත් ආවයි නාවයි කියලා ඒ ගැන හිතේ චකිතයක් කලකිරීමක් මොකක්වත් ඇති කරගන්න එපා. දැනට ආනාපාන සතිය ඔස්සේම යන්න. මුකුත් විශේෂයෙන් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඔව් ඒ කියන්නේ අපිට දැන් අපි ප්‍රතිඵලයේ බලාපොරොත්තුෙන් යන්න ගොත් හිතට වෙහෙසක්. ඒ හින්දා මේ මේ දැන් දිනපතා නිකන් සාමාන්‍ය විදිහට වැඩේ කරන්න වනානාපන සතියට වාඩි වුණා හුස්ම රැල්ලක් ගන්න කියන්නේ අපි අපි මේ දේවල් ඒ හැම ඒ ලැබෙන අවස්ථාවෙන් මේ ඒ ලැබෙන අවස්ථාව පාවිච්චි කරනවා සතිය පොඩ්ඩක් තව ඉස්සරහට ගන්න. අපි දෙමු හුස්ම රැල්ලක් එනවා. ඒ හුස්ම රැල්ල හොඳට සතිමත් වෙනවා. ඔන්න අපි දෙමු සතිය දශමයක් දිනු වෙනවා. ඔන්න තව හුස්ම රැල්ලක් එනවා. ඒකේ ඔන්න ආස්වාසයක් ගන්න බලනවා ප්‍රසවාසයක් ගන්න බලනවා. ඔන්න තව සතිය තව දශමයක් දිනු වෙනවා. ඔන්න තව ආස්වාසයක් කරනවා. ඒකත් බලනවා. තව ප්‍රසවාසයක් කරනවා. ඒකත් බලනවා. තව සතිය දශමයක් දිනු වෙනවා. ඔන්න ඒ වගේ අර පොඩ පොඩ පොඩ තමයි ඉතින් මේක වර්ධනය වෙන්නේ. ඔව්. ඊළඟට සක්මන් භාවනාවේදීත් ඉතින් පියවරක් ගන්න ඉතින් සතිමත් වෙනවා. ඒ එක පියවරක් ගන්න එතකොට සතිය පොඩ පොඩ වර්ධනය වෙනවා. ඉතින් මෙහෙම මෙහෙම කෙරෙන්න ඕනේ. ඔව්. මෙහෙම කරගෙන යන්න. හොඳයි. තෙරුවන් සරණයි. ඔව්. මට තේරුණා. එක මෑණියෝ කෙනෙක් අහහ ඉස්සෙල්ලා ප්‍රශ්නෙකදී කිව්වනේ අම්මා ඉන්නවා ඉස්සහසේ යත් එතෙන්ටම වැටුණා කියලා ඒ මොන වගේ තත්ත්වයක්ද නෑ මොකක්වත් නෙමෙයි ඒ නිකන් ප්‍රපංච විතරයි අපි භාවනාවේදී එතෙන්ට මොන වගේ තත්ත්වයක් කියලා කියන්නේ මොකක්වත් නැහැ. <laughs> මොකක්වත් හිතන්න යනවා හිතින් හදාගත්ත දේවල්. මාරය දාපු ගුණ්ඩුවක් කියලා හිතන්න. මේ ඔය අරමුණක් නැති සභාවේ ඉඳද්දි එන සියලුම දේවල් ඒ කියන්නේ දැන් මෙතන ඇවිල්ලා මේ තාම ඒ කියන්නේ ඒ ස්වභාවය දියුණු කරන ඒ කියන්නේ තාම ඒ මට්ටම හුරු කරන අවස්ථාව. දියුණු තත්ත්වයක් නෙමෙයි. නෑ නෑ මම කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. දැන් අපි හිතන්න දැන් සමාධියක් දියුණුව. දැන් අපි හිතමු දැන් ආනාපාන සතිය කරගෙන යනවා. ඒ වෙලාවෙදී උන මතක් වෙනව කවුරු හරි. ඒ වෙලාවට මොකද කරන්නේ? ඒකේ වැඩක් තියනවද? නෑ මේක අත්හැරලා දාන්න තියෙන්නේ. ඒ වගේ දැන් මේ කරන්නේ අපි අරමුණක් නැති ස්වභාවයේ එතන හිත රඳවලා පවත්වන්න හදනවා. නමුත් හිතට හරි අමාරුයි එතන ඉන්න. මොකද එතන පිරිසුදු වැඩි. අර කූඩැල්ලව කොටෙන් තිබ්බා වගේ. මේ හිත පයින්නම මොකක් හරි අරමුණක් හදාගෙන. ඉතින් අර හිතින් හදලා දෙනවා මොනා හරි කුණු ගොඩක් හදලා දෙනවා. ඉතින් ඔන්න අම්මාව මතක් කරනවා, තාත්තාව මතක් වෙනවා, කාව හරි මතක් කරලා හරි දෙනවා ඉතින්. ඉතින් ඒවා ඔස්සේ ගියොත් මේ මේ தත්ත්වය කෙලසෙනවා. මේ පිරිසුදු தත්ත්වය කෙලසෙනවා. ඉතින් අපි මේ මේ தත්ත්වය පවත්ව ගන්න උත්සාහත් වෙන්න ඕනේ. මේ தත්ත්වය හොඳට නිකන් තමන්ගේ ගෙදර වගේ ඕනම වෙලාවක මෙතෙන්ට යන්න පුළුවන්, මෙතෙන්ට හිත දාන්න පුළුවන් தත්ත්වයට හදා ගන්න ඕනේ. අරවා වෙලා නිකන් හිතෙන් හදා හදලා දීපු මේ මනෝ විකාර විතරයි. ඒවයි වැදගත්කමක් නැහැ. හොඳයි. දෙවන් සන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ඉස්සර ඉස්සර මුල මුල දවස්වල මේ ඇස් දෙක පියාගෙන විනාඩියක් විතර ගියාට පස්සේ හිත ඉදිරියට දැම්මහම මේ කිසි ඇඟේ මොනවත් දැනෙන්නේ නැහැ. මේ හිත හොඳට තැම්පත් වෙනවා. සිතුවිලි එන්නේ නැහැ. එහෙම තියෙනවනේ. ඒ වුණාට දැන් හිත එහෙම ඇස් දෙක පියාගත්තොත් ගමන් ඉස්සරහා බලන්නත් බෑ. හිමීට හිමීට මේ තද ගතියකින් තොරව ඉස්සරහට ගිහිලා තමයි ඒක අවස්ථාවකදී ආරම වෙන්නේ. එතකොට මේ දෙකේ වෙනස මොකක්ද ස්වාමිනාස්? දැන් බැරි ඉස්සෙල්ලා අර එහෙම පුළුවන්. දැන් පොඩ්ඩ බැරි වෙනකොට ඇඟ දැනෙනවා. එහෙමනේ. ඔව් ඒ ඇඟ දැනෙද්දිත් ඒක අරමුණු කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ ඒ උත්සාහයෙන් තමයි හිමීට හිමීට යන්නේ එකපාරට ගියොත් ඇඟේ දේවල් වැඩිපුර දැනෙන්න ගන්නවා. අර ඔබ වහන්සේ කියන්නේ ඒව අල්ලන්න එපා. නිදහස් හිත අල්ලන්න කියලා. නිදහස් හිත එකපාරට අල්ලන්න බෑ. කමක් නැහැ. මෙතනින් මෙතන හරහා වුණත් යන්න පුළුවන්. ඇඟට දැනෙන දේවල් ප්‍රකට වැඩි නම් ඕන එතනට දාලා යන්නත් පුළුවන්. එතන කය අරමුණු කළා. ඒතකොට කයේ දැනෙන දෙයක් එක්ක ඉන්නවා. ඒකේ ඒකේ එතෙන්ට අරමුණු කරාම ඒකේ ෂය වීමක් වැය වීමක් තේරෙනවද? එක වෙලාව නැති වෙලා යනවා. එතකොට ඒක එල්බගෙන වාගේ ඉන්නවා. මම හිතුවා මම ගෙදර ගිහිල්ලා භාවනා කරනකොට මේ මම හිතුවා සිතුවිලි හොයන්න ඕනේ කියලා. නිදහස් හිතෙන්න ගියේ. නෑ එහෙම එහෙම කිසිම අවස්ථාවක් නෑ. ඒ කියන්නේ කිසිම අවස්ථාවක බලෙන් දේවල් දාන්න ඕනේ නෑ. අපේ හිත බොහොම නිදහසේ තියන් ඉන්නකොට හිතේ අපි හිතමු කෙලස් තියනවා කියලා. ඉතින් කෙලස් වලින් මොකක් හරි එකක් දෙනවා හිතට. ඒකයි. ඒ කියන්නේ දැන් ඔය යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියා කියලා බුදුරජාණන් වහන්සේ චේතනා සූත්‍රයේ කියනවා අපි එක්ක චේතනාපූර්වකව මේ විඥාණයට ඉන්න තැනක් හදලා දෙනවා චේතනාපූර්වකවම හදලා දෙනවා මොනවාමාරේ හිතනවා හිතලා ඔන්න හදලා දෙනවා චේතනාපූර්වකව එක එක දේවල් කළා ඔන්න හදලා දෙනවා ඊළඟ නැත්තම් ප්‍රකල්පනා වශයෙන් දිගින් දිගටම හිත හිතා හිත හිතා මනෝ මනෝලෝකික ඉන්නවා ඔන්න හදලා දෙනවා තැනක් ඊළඟට ඒකත් නැත්තම් ඒකත් නැත්තම් අතුලේ තියෙන අනුසය වලින් හදලා දෙනවා. හරි. ඔය ඔය තුනම තියෙන තාක් එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ විඥානයේ නතර වීමක් නැහැ කියලා. එහෙනම් දැන් ඔය අපි අරමුණ සියුම් වෙනකොට විඥාණයට ඉන්න හරි අමාරුයි. ඉතින් හරි දඟලනවා. ඉතින් මොකක් හරි ඇදලා දානවා. ඉතින් අපි හිතන්නේ ආ මේක හරි වටිනවා මේක තමයි හිතන්න ඕනේ කියලා අන්න ඒක අල්ල ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ මුලදිත් එතකොට ඉස්සරත් අරමුණ සියුම් වෙලා නෙවෙයිද අර එක තැනටක් ගාලා හිත රැඳිලා තියෙන්නේ මොනවත් ඔව් නෑ එතන එතන නිකන් සමාධි ලක්ෂණයක් නේ තියෙන්නේ. ඒ හිත රැඳුණා හැබැයි එතන සිතේ අරමුණක් තිබුණා වෙන්න පුළුවන්. දැන් හැබැයි ඒක නැවත නැවත නැවත නැවත අපි බලන්න බලන්න අරමුණේ අරමුණු වල තියෙන යථා ස්වභාවය වැටහෙන්න වැටහෙන්න හිතම ක්‍රමානුකූලව අරමුණු වලින් මෑත් වෙන්න ඕනේ අයින් වෙන්න ඕනේ ඊට පස්සේ යන්නේ අරමුණක් තිබුණත් හිත ඒකට බහින්න කැමති නැහැ එහෙම සබහායක් තියෙන. හැබැයි අරමුණු තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ අරමුණු නැහැ කියලා. දැන් ඔයක ලස්සනට පැහැදිලි කරනවා මේ සෝන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. එතෙන්දී සෝන කියලා මහරහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ හිතේ ස්වභාවය ඇවිල්ලා විස්තර කරනවා බුදුරජාණන් වහන්සේට. මේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ එන්නේ. දැන් උන්වහන්සේ කියනවා දැන් හරි ලස්සන උපමාවක් දෙනවා ඝන ගල් පවුවක් ගැන හිතන්න කියනවා. ඝන ගල්පව් ඒ ඝන ගල්පව්වට අපි හිතමු උතුරු ප්‍රදේශයෙන් ලොකු හුලඟක් හමාගෙන එනවා. මේ ඝන ගල්පව්වට මොකක් හරි හානියක් වෙනවද? හෙල්ලෙන එහෙම සැලෙන්න ගන්නවද? මොකක්වත් නැහැ. ඊළඟට අපි හිතමු දකුණු දිශාවෙන් ලොකු හුලඟක් හමාගෙන එනවා. මුකුත් හැලවීමක් නැහැ. ඊළඟට බටහිර දිශාවෙන් ලොකු හුලඟක් හමාගෙන එනවා. මුකුත් වෙන්නේ නැහැ. ඊළඟට උතුරු දිශාවෙනුත් හමාගෙන එනවා. මුකුත් වෙන්නේ නැහැ. ඊළඟට මේ වගේමයි කියනවා මේ ඒ කියන්නේ සම්පූර්ණයෙන් කැලසුන්ගෙන් තොර වෙච්ච හිත. ඒ හිතට මේ ඕන තරම් රූපාරම්මන එනවා. රූපාරම්මන කියන්නේ එනවා කියන්නේ ඇතුළට එනවා නෙමෙයි. රූපාරම්මන ඇහැට පතිත වෙනවා. දැන් අපි එහෙම බලන් ඉන්නකොට ඇහැ හොඳනම් ඇහැ ඇස් පේනවා නම් මේ රූප පේනවනේ. ඒ රූප පෙනීම තියෙනවා. රූපාරම්මන තියෙනවා. හැබැයි රූප වලින් ඒ හිත කැළඹෙන්නේ ඒ හිත මිශ්‍ර වෙන්නේ රූප ආරම්මන වලට. ඔන්න සද්දාරම්මන ඕන තරම් එනවා. නමුත් අර එකඟ වෙච්ච, සංසිඳිච්ච, කෙලෙස් වලින් දුරු වෙච්ච, දැන් මේ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. <clears throat> උපරිම මට්ටම ගැන කියන්නේ සම්පූර්ණයෙන් කෙලෙසුන්ගෙන් තොර වෙච්ච හිතක්. ඒ හිත ඉන්නව සංසිඳිලා. අන්න ඕන තරම් හැබැයි එනවා. මේ ප්‍රිය ප්‍රිය මනාප අරමුණුත් එනවා, අප්‍රිය අමනාප අරමුණුත් එනවා. සද්ද වශයෙන්. හැබැයි මෙයාට ගාණක් නැහැ. ඊළඟට අර විදිහටම ඔන්න ගන්ධයන් එනවා. රසයන් එනවා, ස්පර්ශයන් එනවා. ගාණක් නැහැ. අරමුණු නැති ගතියක් නෙමෙයි මේ තියෙන්නේ. අරමුණු ඕන තරම් තියෙනවා. නමුත් මේ අරමුණු වලින් මේ චිත්ත ස්වභාවයට හානියක් නැහැ. ඒක කියනවා මේ pāli පාඨයේ එන්නේ මේ සම්මා විමුක්තස්ස සම්මා සම්මා චිත්තං සම්මා විමුක්තස්ස බික්ඛුනෝ බුසාචේපි චක්කු විඤ්ඤයා රූපං චක්කුසාපාතං භවිස්සති අමිසීගත චිත්තස්ස හෝති තිතං චිත්තං විපමුත්තං වයං චස්සානුපස්සති දැන් මේ සම්පූර්ණයෙන්ම විමුක්ත වෙච්ච, ඒ කියන්නේ කෙලසුන්ගෙන් තොර වෙච්ච ඒ රහතන් වහන්සේගේ හිතට ඕන තරම් මේ හිතට එහෙම නැත්නම් මේ ඇහැට ඕන තරම් චක්කු මේ මේ රූපාරම්මන එනවා. හැබැයි ඒ හිත ඒ අරමුණුත් එක්ක මිශ්‍ර නොවි අමිස්සීගත චිත්තස්ස හොති කියන්නේ අරමුණුත් එක්ක මිශ්‍ර නොවි තියෙනවා ඊළඟට දැන් මේ ඒ හිත තියෙන නතර වෙලා ඒ හිතේ තියෙන නිකන් නතර වෙච්ච ස්වභාවයක් හිටින ස්වභාවයක් තියෙන. දැන් අපේ තියෙන හිතවල මොකද අරමුණකට පයින්වටක් ගාලා. අරමුණක් ආවම පයින්නවා. තව අරමුණක් ආව එකට පයින්නවා. අරමුණු වලට එල්බ ගන්නවානේ. දැන් මෙතන තියෙන එහෙම එකක් නෙමෙයි. අරමුණු කොච්චරවත් ගානක් නැහැ. ඒ අරමුණුත් එක්ක මිශ්‍ර වෙන්න යන්නේ එයා සංසිඳලා, ඇතුළත සංසිඳලා. දැන් හිතන්න රාගයෙන් තොරනම්, ద్వේෂයෙන් තොරනම්, මෝහයෙන් තොරනම්, සම්පූර්ණයෙන්ම තොරනම්. සම්පූර්ණයෙන් ආශ්‍රයංශය වෙලා නම් ආයේ අරමුණක් පිටතින් සතුටක් හොයන්න ඕනවන්නේ. ඇතුළතම සතුටක් තියෙනවා. ඇතුළතම සංසිඳීමක් තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ සායනාසි විස්තර කරන්නේ. ඒ නිසා කියන්නේ විපස්සනා භාවනාවෙන් අරන් යන්නේ සම්පූර්ණයෙන් අරමුණු දුරු කිරීමක් නෙමෙයි. හැබැයි හිතින් බේරි බේරි යන්න ඕනේ. අන්න හරි. ඒ කියන්නේ අරමුණු අප්‍රමාණව තිබුණත් හිත තියෙන නොසැලී. නොසැලෙන මනසක් කියන්නේ. මේ අටලෝ දහමින් කම්පා නොවන මනසක්. ඕන තරම් අරමුණු වෙනවා. Taman කැමති අරමුණු වෙන්න පුළුවන්, අකමැති අරමුණු වෙන්න පුළුවන්. නමුත් හිත සංසිඳිලා. හිතේ තියෙන ඒකාංගභාවයක්. හිතේ තියෙන සංසිඳිච්ච ස්වභාවයක්. ඔය ඔය පැත්තට තමයි යන්න තියෙන්නේ. අරමුණු වලින් අරමුණු අයින් කරන්න බෑ. අරමුණු තියෙනවා. නමුත් අරමුණු හිතින් අරමුණු කරන්නේ නැහැ. මේ හිතට ඉන්න පුළුවන් අරමුණු වලින් තොරව. හැබැයි ඒක මේ අපි හිතලා ගත්ත දෙයක් කරන්න බෑ. ඒ මේකට මේ මේ අපි මේක තර්කානුකූලව දැනගත්තා කියලා මේක කරන්න බෑ. මේක නැවත නැවත වෙන්න ඉඩ හැරලා කායानुපසනාවේ මේ ඔක්කොම හතර සතිපට්ඨානෙ යෙදিলা ඉදලම ඕනේ ඒක වෙන්න. හිතටම මේ අනාත්ම ධමයක් කියන්නේ මේකනේ. මේක මේ නැවත නැවත වෙන්න ඇරලා වෙන්න ඇරලා කෙරිලා කෙරිලා කෙරිලාම හිතම කෙලසුන්ගෙන් මෙදෙන්න ඕනේ. වෙහසක් දරදරා දරදරා යන්න ඕනේ. යන්න ඕනේ. ඒක මේ ගමනේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු පාරේ අපි අපි කටයුතු කරන්න ඕනේ. කටයුතු කරද්දි මේ දේ වෙනවයි බේ. වෙන්න ඉඩ හරින්න ඕනේ. හොඳයි හොඳයි හොඳයි. දරුවන් සරණයි. ඔව්. හොඳයි. හොඳයි පින්වත්. එහෙනම් අදත් අපි පැයකුත් විනාඩි 25ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඊළඟට මේ පින්වතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. මේ දවස පුරාම තමන්ගේ භාවනා කටයුතු වලත් නිරත වුණා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් අනුමෝදන්වත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන්වත්වා. සියලු පින් කැමති සත් අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන්වත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.